ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවටයි ඊට ප්‍රස්ථාන ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවට සූදානම් වීම පස්සේ සාදු පාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ඡ සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ජීවිසගත පරිදි මේ වැඩමුළුවේ ප්‍රධාන තේමා වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පටිච්චසමුප්පාදයයි ඒ සඳහා සංයුත්නිකායේ නිදාන වර්ගයේ ආරම්භක සූත්‍රය වශයෙන් සඳහන් කරලා තියෙන ඒ පටිච්චසමුප්පාද සූත්‍රයයි ඉදිරියෙන් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ දර්ශනය, මේ පටිච්චසමුප්පාද උගන්වීම කලින් කරගන්න ආයතන තවපවත් කරගන්න අනිකුත් ਸਰවඥ දේශිත සූත්‍ර සාධක වශයෙන් ගෙන අර ගනිමින් හැකිතාක් දුරට භාවනා කරන පිළිසක කෙනෙකුට අවශ්‍ය වෙන උපදෙස් සම්පූර්ණ වෙන පරිදි ඒ වගේම ධෛර්යයක් ඇති වෙන පරිදි දේශනාවලියක් විචිත බලාපොරොත්තු වෙන්නේ පවත්තන්න අද මේ දේශනාවලියේ දෙවෙනි ධර්ම දේශනාවයි ඉතින් ඒ සඳහා ඉස්සරහින් තියාගත්තේ සර්වචනාංශයේ ශ්‍රීලක පාඨය කතමෝච බිකවේ පටිච්චසමුප්පාදෝ මහණෙනි මේ උද්දේශ වශයෙන් මාත්‍රකා වාසයෙන් දේශනා කරපු මේ පටිච්චසමුප්පාදේ නම් කිමයි ප්‍රශ්නයක් නගලා ඒකේ ද්වාදස ආකාරයේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේ සංස්කාර නිසා විඥානය හටගන්නේ කියලා ඒ පදපිලිවෙලින් විස්තර කෙරේ. සිංහල අර්ථය වශයෙන් ගන්න තියෙන්නේ පටිච්චසමුපාදේ කියන වචනේ තනි වචනයක් නම් නිසා හට ගැනීම කියන එකයි. මේ නිසහාට ගැනීම කියන කතරම ඔය හේපිටිකද ඥානසි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු දෙයක්. අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා විඥානය හටගනී ආදී වශයෙන් පරිච්ඡමතේ කියන්නේ නිසා හට ගැනීම. ඉතින් ඒ නිසා හට ගැනීම අවස්ථා 12කට පෙන්නකොට ඒක සම්මත වශයෙන් අපි කටපාඩම් කරගෙන අවිද්‍යාවච්‍ය සංඛාර කියලා විස්තර කරනවා. මේක සර්වචන් වහන්සේ විස්තර කරන මේ අනාත්මවාදය හුළු ගැනීම සඳහා අත්‍යන්ත අවශ්‍ය කරන ගැනීමක් වෙනවා. මොකද අනිත්‍යවල වල තියෙන දෙවියන් වහන්සේ නිසා නම් කරයන් නිසා මැවීම හටගත්තයි කියලා. ඒ නිසා මූල හේතුව පෙන්වන්නේ නොපෙනෙන මෙලොවට අයිති නැති ගූඪ ධර්මයක්. බ්‍රහ්ම පදාර්ථය වශයෙන් හෝ සර්වබලධාරී සර්වව්‍යාපී දෙවි කෙනෙක් හෝ ඊශ්වර නිර්මාණවාදී හෝ දෙයක් ගැන කතා කරනවා. ඒට ඒක නිසා ඒ ඒ මූල හේතුව නිසා ලෝකේ නිර්මාණය වුණා, රූප නිර්මාණය වුණා, නාම නිර්මාණය වුණා, මනුෂ්‍ය නිර්මාණය වුණා. නිසා නිසා හට ගැනීම එකම පියවරයි එකේ තියෙන්නේ. නිර්මාපකය සහ නිර්මාණය. සර්වචනන්සේ වෙනුවට චක්‍රාකාර ගමනක් විස්තර කරනවා. නමුත් අර බෞද්ධයා අර දේව නිර්මාණයට උපහාස කරලා ඇඟිලි දික් කළා කියනවා. එතකොට දෙවියන් වහන්සේ නිසා මේ ලෝකේ නිර්මාණය නම් දෙවියන් වහන්සේ කවුරු නිසාද පහළ වුණේ කියලා. ඒ කියන්නේ මූල හේතුවට හේතු ඒ වාගේම සර්වඥාන්සේ ඉදිරිපත් කරන අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියනකොට අවිද්‍යාව කොමක් නිසා හටගත්තද කියලා ප්‍රශ්නකුත් ඒ අන්‍යාගම් කියන්නේ විසින් බුද්ධ ධර්ම වටනා කරනවා. එතකොට කියන්න වෙනවා ආසව නිසයි අවිද්‍යාව හටගන්නේ. ආසව සමුදය, අවිද්‍යා සමුදය, ආසව නිරෝධා, අවිද්‍යා නිරෝධෝ කිය. නමුත් ඒක අර ප්‍රශ්නට පිළිතුරක් වශයෙන් ඉදිරිපත් කරාට සම්මුති වශයෙන් පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට මේ අවිද්‍යාව තමයි මුල තියන්නේ. ධන් ධර්මයේ වශයෙන් ඒකට මූල ධර්මයේ වශයෙන් පෙන්වන්නේ ඉති ඉමස්මින් අස්මින් සති ඉදං ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උපජ්ජති මෙය නිසා මේ වන්නේ මේට හට ගැනීම මේ හටගන්නේ කියන එකටයි අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන. නමුත් මේ ප්‍රශ්නේ තියන මූල හේතු වෙන අවිද්‍යාවට හේතුවත් අහන්න තර්කානුව යනකොට ඒකට උත්තරේ තියෙන්නේ ආශව නිසායි අවිද්‍යාව හටගන්නේ අවිද්‍යාව නිසා ආශව හටගන්නේ. එතකොට අහනවා ආසවට ගන්නකොට. ආසවට ගන්නේ කොහොමද? එතකොට කියනවා ආසවට ගන්න අවිද්‍යාව නිසා අවිද්‍යාව අවිද්‍යාවට ගන්න ආසව නිසා. එතන තියෙන පටිච්ච සමුප්පන්න භාවය, ප්‍රත්‍යুৎපන්න භාවය ආසවසා අන්නේ අවිද්‍යාව ධර්ම අතර. කෙසේ නමුත් ඒ වගේ අර බුද්ධහම ගැන ප්‍රශ්න නොකර නැත්තෝ සද්ධායෙන් පිළිගන්නේ නැත්තෝ මේක අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර සිද්ධ වෙනවා කියලා. ඒක නැත්නම් අපි යමක් සකස් කරනවා නම් අපි යමක් ගෙත්තම් පන්නම් කරනවා නම් අපි යමක් ආරාධීමක් කරනවා නම් චේතනාවක් පාල කරනවා නම් සෑම දෙයක්ම අපි නොදැනුවත්කම නිසා තමයි කරන්නේ. එනිසා අපි මේ සංසාරේ යම් තාක් චේතනාපූර්වක යමක් කරලා තියෙනවා නම් ඒ සේරටම හේතු අවිද්‍යාව. ඒ ප්‍රකාශය කරන්න මට පසුබසකස් වෙන්නේ මේ සංස්කාර කියලා කියන්නේ චේතනා හා සමාන පදයක් බව සූත්‍ර පිටකේ සඳහන් වෙන්න නිසා. අපි සංඛාර, අපි සංචේතනා කියන පද දෙක සමානව සඳහන් වෙන නිසා සංස්කාර කියලා කියන්නේ විශාල පදයක්. නමුත් ඒකේ තියෙන සාරය, සාර මණ්ඩය දක්වනට පෙන්වන්නේ චේතනාව නිසා. ඒ නිසා යම්ම චේතනාවක් හිතේ පහළ වෙනවා නම් ඒ සෑම චේතනාවකටම හේතුව ආසන්න කාරණාව අවිද්‍යාව. ඒක නිසා මේක ප්‍රගමණය නව නිර්මාණ එහෙම නැත්නම් පෙරගමන ආදි වශයෙන් පදවලට ඒ හද අපි බලන මේ ඉදිරිය බලනවා කියන එකට ප්‍රධාන ජවය වෙන්නේ චේතනාවම තමයි. එතකොට මේ ආර්ථික විද්‍යාඥයන්, දේශපාලනඥයන් සහ සමාජ විද්‍යාඥයන් පෙන්වන මේ ප්‍රගතිය, මේ ප්‍රගමණය, ඉදිරි ගමන හැම වෙලාවකම සිද්ධ වෙන්නේ චේතනාවක් මුල් කරගෙන. ඒ චේතනාව මුල් වුණාට අවිද්‍යාවක් වශයෙන් දැනගන්න හෝ අවිද්‍යාව පදනම් කරගත්ත මේ චේතනාවෙන් පහළ වෙන්නා වූ මේ නව නිර්මාණ නව තාක්ෂණ යටතල පහසුකම් කාලයකට පස්සේ මනුස්සයාට අහේනි කරනවායි කියලා පිළිගන්නට ඒ දේශපාලන නැත්තට කොන්දපණ නැහැ. ඒ ආර්ථික විශේෂඥට කොන්දපණකුත් නැහැ. ඒ සමාජ විද්‍යාඥයන්ට පොන්තපණකුත් නැහැ. සාමාන්‍ය පෘථග්ජනයා පිළිගන්න කැමති නැහැ. පෘථග්ජනයා හිතනවා සමහර චේතනා හොඳයි. සමහර චේතනා හොඳ නැහැ ඒක ආගම පැත්තෙන් බලන කුසලාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනන්ජාභි සංකාර කියලා මේ සංස්කාර කොටස් තුනකට කඩලා පෙන්නනවා. එතකොට ආගම අපි මේ කියන බුද්ධ ආගම පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ පින් කරන චේතන. මේ පින් චේතන. අපුඤ්ඤාපි සංකාර කියන්නේ පව් චේතනා. අකුසල චේතනා. ආනිඤ්ඤාපි සංකාර කියන්නේ පිම්පව වලට වැටෙන්නේ නැති චේතනා. ඒ නිසා අපි ආගම අපිට පෙන්වන්න හදනවා සමහර චේතනා හොඳයි. සමහර චේතනා නරකයි කියලා. නමුත් පටිච්චසමුපාදයට යනකොට ඉතින් පොඩි විරාම ලකුණක් දාලා කියන්න වෙනවා සීල විසුද්ධියට ගිහිලා චිත්ත විසුද්ධියට ගිහිලා කාංකා විතරන ditthi විසුද්ධියට ගිහිලා කාංකා විතරණ විසුද්ධියේදී ඇතිවෙන මේ පෙරදක්ම එවිට මේ ඇතිවෙන නිර්වුල් භාවයේ තමයි සංස්කාරණං පුඤ්ඤාපි සංකාරුණත් අපුඤ්ඤාපි සංකාරුණත් ආනන්ජාපි සංකාරුණත් කොයි එකක් සංසාරේ වල මේක ටිකක් තේරුම් ගන්න අමාරු තේරුම් ගන්න අකමැති වෙන ධර්මතාවයක් බව හැබෑව. නමුත් අපි මේ පැයක් හෝ පැයකමාරක් කරන බලාපොරොත්තු වෙන්නේ සෑම සංස්කාරයක්ම අවිද්‍යාව නිසා හට ගන්නා බව අඩුගානේ මූලධර්ම මට්ටමේ. එහෙම නැත්නම් චින්තාමය මට්ටමේ තේරුම් අරගෙන දැනගෙන අපිට මේක භාවනා දික්කල හැකිද? නැත්නම් භාවනා ඔප්පු කරගන්න පුළුවන්ද? අත්දැක ගන්න පුළුවන්ද කියන එක අපේ ප්‍රයත්නේ අපේ ප්‍රතිපදාව වෙයි. ඒ නිසා සංස්කාර කියන පදයක් අවිජ්ජා කියන පදයක් අපිට පොතේ දැනුමින් ටිකක් ඇතුළට බහගෙන පොඩ්ඩක් විස්තර කරගන්න වෙනවා. මේ සංස්කාර කියන පදය බොහෝමත්ම විවිධ අර්ථ බෙහෙත දෙන විවිධ අර්ථ ඡායාවල් දෙන පසුබිමට සාපේක්ෂව විවිධ විදිහට යෙදෙන පදයක්. ඒ නිසා අඩු ගානේ සංස්කාර කියන පදේ පෙන්වන්න සමාන ඒ පදයේ මුණත් තුනක් හතරක් පහක් ඉගෙන ගන්න වෙනවා. ඒකෙන් මම හිතන්නේ සම්පූර්ණ මූල ධර්ම දැනුමක් එනවයි කියලා. නමුත් ඒතකොට පේනවා මේක මෙයා එක එක තැන් වල එක එක විදිහට රඟපානවා කියලා. ඒ කියන්නේ අපේ ජීවිතයේ තියෙන සංකෘතා අනුව. ඒක තත්ත තමයි අපි දකපුව පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර කියලා පෙන්වන දේ. තව තැනක පෙන්නනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට පංචස්කන්ධයේ තණ්හා උපාදාන ඇති කිරීමේදී ප්‍රධාන වෙන්නා වූ ඒ කඳු පහේ එක කන්දක් තමයි සංස්කාර ස්කන්ධය. ඒ සංස්කාර ස්කන්ධය කිව්වහම අපේ පුද්ගලයෙක් වශයෙන් Taman ගත්තොත් Tamanගේ රුචි අරුචිකම් ටික. Tamanගේ ඇබ්බැහි ටික. Tamanගේ මමය කියා ගන්නා පෞරුෂත්ව ලක්ෂණ ටික තමයි මෙතන සංස්කාර වෙන්නේ. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සටන දියත් කරලා තියෙන්නේ. එබැවින් මේ යුද්ධ ප්‍රකාශ කරන්නේ, රණ්ඩු කරන්නේ, වාද කරන්නේ, කලහ විවාද කරන්නේ, තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේ මේ මගේ රුචි අරුචිකම් ටික රැක ගන්නයි. මගේ පෞරුෂත්වය රැක ගන්නයි. මගේ ගෙනාපු ඇබ්බැහි ටික සාධාරණීකරණය කරන්නයි. නමුත් සාධාරණ ඒ ඔක්කොම අපි සාධාරණීකරණය කෙරුවත් නැත්නම් අපි කොහොම හරි කරලා අපේ රජ රුචි අරුචිකම් ටික දයාගත්තා. අපේ පෞරුෂත්වයේ තම මගේ පෞරුෂත්වයේ තම හොඳ මේ කියලා අපි ලෝකයට ගහපා දුන්නා. එහෙම නැත්නම් මං ගෙනාවු අබ්බැහි ටික තමයි හොඳයි කියලා කිව්වත් මේ පෞරුෂත්වයේ මේ ෘචිකත්වයේ මේ අබ්බැහිය මගේ හිතසුව පිණිස වෙනවද නැද්ද කියන එක සම්පූර්ණම විරුද්ධ මාතෘකාවක්. මගේ රුචි අරුචිකම් සාධාරණීකරණ වුණාට ඒවා ජයගත්තට ඒ වගේ කියලා පැමිණුණු අඩමුදුම්පත් වුණාට ඒක මගේ සුභ සිද්ධිය සඳහා වෙයිද? එහෙම නැත්නම් මගේ මේ පෞරුෂත්වය කියලා මං හඳුනාගෙන ඉන්න එක මගේ සුභ සිද්ධිය සඳහාද වෙන්නේ? එහෙම නැත්නම් මගේ ඇබ්බැහි වගේක් තියෙනවා මේ වෙනකොට ඒ ටික සුභ සිද්ධිය වෙන්නේ කියලා දැනගත්තොත් පුදුමාකාර බංකොලොත් භාවයකට වැටෙනවා හිත. උඟ දෙනකොට මේක සිද්ධ වෙන්නේ මරණ මොහොතේදී. මරණ මොහොතේදී පේන්න පටන් අර ගන්නවා අපේ රුචි අරුචිකම්වත් පෞරුෂත්වයවත් ඇබ්බැහිවත් එක තඹ දොයිතෝක උදව්වක් කරන්නේ මරණ චිත්තක්ෂණ. හැබැයි ඉන්නකම් මැරණකම් ඕක තමයි මැරීගෙන කරන්නේ ඕක තමයි. ඔව් මරණ මොහොතට කිසිම හවුහරණක් දෙන්නේ නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේ සියල්ලම මරණ බව දැනගෙන ජීවිතයට වඩා මරණේ නිත්‍ය බව දැනගෙන මේ සංස්කාර පිළිබඳව අභියෝගාත්මකව විවේචනාත්මකව බලන්නේ. මගේ රුචි අරුචිකන් ටික ඇත්තටම මගේ සුභසිද්ධිය පිණිස හිටියේ. මෙලෝ පරලෝ දෙකට. දැන් මගේ පෞරුෂත්වය මම දැන් මේ ගොඩනගානේ අනේක මගේ සුභසිද්ධිය මගේ ආත්මනුකම්පාව එහෙම නැත්නම් අත්දිට්ඨිය අත්දිට්ඨියට තැතිය අත කුසලය කරයි. මගේ මේ අපැහි ටික හරියයිද කියලා බැලුවොත් අපි මේක සඳහා පණේ පාගෙන කියාගෙන දිනා ගන්න සටන් කරුවට මේ ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා බැලුවොත් කිට්ටුවේම තියෙන අවිද්‍යාව තමයි. මේ ඔපිනියන් ගන්න අවිද්‍යාවෙන් තමයි. ඒ නිසා සරුවචනසේ පෙත්ත කපල සඳහන් කරලා තියෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඔබ යමක් මගේ රුචිකම් කියලා ගත්තනම් මගේ පෞරුෂත්ව කියලා ගත්තනම් මගේ අබ්බැහි කියලා ගත්තනම් මේවට සංස්කාර කියන පදේ ගැලපෙනවනේ මේ සියල්ලම දුක පිණිසයි පීඩා. මේ සියල්ලම අනිත්‍යතාවය පිණිසයි පීඩා. ඉතින් ඒ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා කිව්වහම අර කාමභෝගී ඉන්න කම්ම කුල මතයෙන් ධර්ම මතයෙන් ආరోగ్‍ය මතයෙන් උගත් මතයෙන් ඉන්න කෙනෙකුට මේක නිකන් ඉඳගෙන තමන් ඉන්න කාපට් එකෙන් ඇද්දා වගේ මහ විශාල දෙදරුමක් හිටිනවා විශේෂයෙන්ම නිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනාට හරි අමාරුයි ඒක නිසා චරවචනාංශී ලෝකේ පහළ වෙලා අබ්බේ සංඛාරා අනිච්ච අබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන මේ මම ප්‍රතාපවත් මේ සද්දය ඇහෙනකොට දීර්ඝායුෂ්ක දෙවිවරුන්ගේ හීන ඩාඩි ගන්න. ඒ උරන්ට හිතා ගන්න බැරි වෙනවලු බුදුහාමර වචන දෙකක් කතා කරන්නේත් නැහැ. හැබැයි අපි හිතන්නේ කී අපි නම් එහෙම අපිට මේ දුකක් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් මේ අනිච්චත්වය සංස්කාරවල තියෙන අනිච්චත්වය පෙන්නකොට විශේෂයෙන්ම මේ ලෝකේ තද බල විදිහට කූඩ අරන් ගහගෙන ඉන්න නොමැරෙන්නේ ජීවත් වෙන නැත්තන්ට මහ විශාල ඒක දුමංගල ලක්ෂණයක් කාලකන්ණි වචනයක් වඩපත් වෙනවා. ඒක ਸਰවචනාංශයේ පෙන්නනවා කැලේ ඉන්න සිංහරාජෙක් ගල්ලෙන් වෙලා බුදියන් ඉඳලා ඌ දවස් ගාණක් පුතියනවා බඩගිනිනකම්. ඉතින් එළියට ඇවිල්ලා ගල්ලෙන් ඉස්සරහට ඇවිල්ලා හුන්නට අතපය දිගහැරලා ඉදි කඩලා ඈනුන් ඇරලා තුන් සාරයක් සිංහනාද නදනවා. ඊට පස්සේ දඩේමට යනවලු ඉස්සරහ වෙන මොකා වුණා බලන්න. ආ ඒකේ මේ කිසියම් වග විභාගයක් නැහැ. ඒ නිසා ඌ බඩගින්න ඇවිල්ලා සිංහ මේ ගල් වෙන මුලට ඇවිල්ලා මුල මේ ඉස්සරට ඇවිල්ලා වේදිකාව ඉඳගෙන අතපය හිදි කඩලා තුන් සැරයක් ඒ සිංහනාද නන්නකොට ව්‍යාමන කුරුල්ලෝ අහසට පයින්. පොළවේ ඉන්න බිල් වල රිංගන සත්තු ඔක්කොම බිල් වලට රිංග ගන්නවා. වතුරේ ඉන්න සත්තු වතුර කිඹුලටම කැඹුරටම බයි. ගොඩබිම දෙකේම ඉන්න සත්තු වතුරට බයි. රජුරුවන්ගේ ඇත්ගාලේ ඉන්න මංගල හති රාජයාටත් පිටිපස්සේ කකුල් දෙක ඈත් වෙලා ඒ වෙලාවේ කාපු දේවල් කොළබොක්ක එළියට යනවා. දැන් ඉතින් ආවොත් සිංහාටත් බේරුමක් නැති බව දන්න නිසා. ඒ තරම්ම අර සිංහනාදයේදී අනෙක් සියලුම සත්තු දන්නවලු සිංහ වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ ආවොත් පැනෝ කරනවා. අන්න ඒ වගේ ඉර සර්වඥාන්සේ ලෝකේ පහළ වෙලා අබ්බේ සංඛාරා අනිච්ච අබ්බේ සංඛාරා දුක්ඛ කියලා මේක තේරුනොත් ඔක්කොම සාලව. සියල්ල සාලව. ඉතින් සර්වඥාන්සේ දවසක් ඒ වගේ පිළිසකට බණ කියනකොට ඉස්සරහම වාඩි වෙලා වැඩිහිටි බමුණෙක් බණ අහලා තියෙනවා. ඉතින් ඒ බමුණා මේක අහගෙන යනකොට හොඳටම තේරෙනවලු මේ සංස්කාරයක්, චේතනාවක්, කැමැත්තක් මේ හැම නව නිර්මාණයක්ම මතුවෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනයි. ඒක දුකටමයි පිටන්නේ, අනිත්‍යටමයි පිටන්නේ කියවට මේ මනසට ඇතිවෙච්ච ඉච්ඡා බංගත්වය. නැත්නම් මේ ධර්මයේ තේරෙනකොට නිකන් ඇතිවෙච්ච පාළු ගතිය, ඇතිවෙච්ච මේ මේකේ තියෙන පුස් ගතිය කොම්බේ කොච්චරද කියනවනම් ගෙදර දූවන ගිහිල්ලා තමන්ගේ ලොකු පුතා බදාගෙන ඇඬුවලු අයියෝ පුතේ මේ ලෝකේ සියල්ලම සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා කියලා පුතාගේ කරේ ඉල්ලලා ඇඬුවලු මොකද එයා හිතාන්නේ මේ පුතා තමයි මත්තර પરම්පරාව ගෙනියන්නේ පුතා තමයි ලොකුම වස්තුව ඒකත් හැකයිලා ඒ තරමටම මේ සංස්කාර කියන පදේ හරියට අතුයිති විහිදි වැඩිච්ච පදයක් ඉතින් ඒක නිසා මේ අවිද්‍යාව නිසා මේ සංස්කාර ඇති වෙන්නේ කියලා දැනගන්නකොට මේ පංචස්කන්ධයේ මමයි කියා ගන්න මගේ රුචිය මගේ මන අපේ මගේ පෞරුෂත්වය මගේ හැබැයි ටික කාගේ න්‍යාය පත්‍රද වැඩ කරන්න කියන එක විපස්සනාදී අභියෝග කරන්න වෙනවා හැබැයි ඒ විපස්සනාවේදී අභියෝග වෙන්නේ අර මූලික වශයෙන්ම කියන ශීල විසුද්ධිය වශයෙන් වීතික්‍රමණයේ කෙලෙස් පිළිබඳව තමන් වග වෙලා සදාචාරාත්මක වගවීමක් ඇති කරගෙන අනුන්ට තමන්ට බය නොදෙන සීලයක් රැකලා ඊට පස්සේ චිත්ත භාවනාවක් වශයෙන් නීවරණ ධර්ම යටපත් කරන්න පුළුවන් తాවකාලික හෝ ධ්‍යාන වශයෙන් හෝ උපචාර වශයෙන් යටපත් කරන්න පුළුවන් තත්වයකට ගිහිල්ලා මේ ලෝකේ තියනා තාක් නාම රූප ධර්ම මිස ජීවාත්මයක් හෝ පරමාත්මයක් නැහැ කියන මට්ටමට ගිහිල්ලා මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්තයින් එහා පැත්තට විතරමයි මේ සංස්කාර පිළිබඳව පදනමක් විරහිත බව සර්වචන්සේ අඳුන්ලා දෙන්නේවත් එහෙම නැත්නම් ඒක දරා ගන්න පුළුවන් කරමකට දෙන්නේ මේ මූලික විසුද්ධි ටික සම්පූර්ණවට පස්සේ මේ මූලික විසුද්ධි ටික කෙරෙන කාලයේදී මේ සීලය රකින්න කාලයේදී සමාධිය රකින්න කාලයේදී තමන්ට දිගටම බුද්ධ ආගමේ ඉන්න පුළුවන්. ආගමික ඇඳීම ඇති කරගන්න පුළුවන්. ඒකට ඕනේ පරිසරයක් තියාගෙන පයින්තු යන්න පුළුවන්. මොකද මේ කාංකා විතරන විසුද්ධිය පන්නලා මග්ගාමක්ක ඥාන දර්ශන විසුද්ධියට යනකොට ආගම පැත්තකට දාලා බුද්ධ ධර්මයේ ගන්න ගන්නකොට මේ පටිච්චසමුපාදේ අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා. ඒ නිසා මේ සංස්කාර කවදාකවත් වගතුවකට හිටින්නේ. දුක පිණිසමයි. අනිත්‍යත්වයේ පිණිසමයි. මේ කියන තීරම ඇතුව දැන් අපි ආපහු අවිද්‍යාවට ගියොත් අපි සාමාන්‍ය අවිද්‍යාව කියලා හඳුන්වලා තියෙන තේ නොදැනීම කියන්නේ. අන්ධකාරය, මෝහය, මෝඩකම කියන පදවලින් සඳහන් කළා. නමුත් මේ බුද්ධ දේශනා හොඳට විස්තර කරලා විග්‍රහ කරන්නට කටයුතු කරන පසු කාලීන ආචාර්යවරු පෙන්ලා තියෙනවා මේ අවිද්‍යාව මෙහෙම ඒක ඝන දෙයක් නෙවෙයි. ඒකට එක මොනක් නෙවෙයි තියෙන්නේ. මුණත් දෙකක් අඩු ගන්න කියනවා. එකක් තමයි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා අනිත් එක තමයි අපපටිපත්‍ය අනිච්ච අවිජ්ජා කියන්නේ. අපපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ සාමාන්‍ය නොදැනීම. මේ මේ විෂයන් අපි දන්නේ. මේ මේ ශිල්ප අපි දන්නේ. අපි ඒකට කියනවා අවිජ්ජාව කියලා. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාව කියලා කියන්නේ වැරද්දක් හරි දෙයක් බව වරදොල වටහාගන්න. මම දන්නවයි කියලා තමගේ මෝඩකමක් පඬිකමක් විදිහට හිතාගන්න. ඉතින් මේ දෙකෙන් අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ අනිවාර්යම වෙලා තියෙන්නේ මේ නොදන්න දේ ඉගැන්වීම තුලින් විද්‍යාව නැති කරන්නේ. නමුත් මේ මෝඩකම වරදවල වටහාගත්ත දේ දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේ මිත්‍යා වශයෙන් පිළිපන්න මේ දේ නැතිකරන්ට අධ්‍යාපනයෙන් කරන්නේ නරක වැඩක් කියලා කියනවා. අධ්‍යාපනය කරන මනස අන්ධකාරය. ඒ නිසා අපි මේ අවිද්‍යාව නැති කිරීම සඳහා මේ ඉගැන්වීමේ ක්‍රමය ශිෂ්ට සමාජවල එවන සදාචාර සමාජවල අනිවාර්යයෙන්ම කෙරෙනවා. නමුත් ඒගොල්ලේ අවිද්‍යාව එක මොනක් දැකලා මේ අපපටිපත්‍ය අවිද්‍යාව නොපත් නොදන්නා තාම විවෘත නොවිච්ච පැත්ත විවෘත කරලීමෙන් කරන දේ කරනවා. මොකද මේ හැම කෙනෙක් තුළම පොදියක් තියෙනවා මෝඩකම් වගේක්. ඒවා පාණිජකම් කියලා හිතාගෙන. දක්ෂකම් කියලා හිතාගෙන ඉන්න ඒ ටික අයින් කරන්න නම් අපි කියනවා නම් අධ්‍යාපනයේ ලර්නින් process එකක් කියලා මේකෙදී තියෙන්නේ ඩීලර්නින් process එකක් අලුතෙන් මොනවද දාන එක නෙමෙයි තියෙන්නේ අයින් කරන්න මේක තමයි අමාරුම දේ මේක අමාරු නිසා මේ කතා නොකර පැත්තකට දාලා පුළුවන් තරම් හිතනවා ડોක්ටරේට් එකක් ඩබල් ඩිග්‍රියක් ගත්තාම මිනිහෙක් වෙන්න පුළුවන් ඇත්තම කියනවනම් PhD එකක් ගත්ත නම් දැන් අවුරුදු 10කට විතර ඉස්සලා පොරක් තමයි. දැන් කාලේ ඩිග්‍රී දෙකක් ගත්තත් නෑ දැන් ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෑ මොකද ඒක ගත්ත කර මිනිසු කරන පාහර වැඩ මිනිසු දැකලා තියෙනවා ඒ ඒ ජීවුණුවයි සම්මත මිනිසු කරන පාහර වැඩ දැන් එන්න එන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා කොච්චර ඉගෙන ගත්තත් මිනිස්සයා තුළ සදාචාරය හෝ බයලජ්‍ය දෙකේ හෝ ඉන්දියා සංවර්ධනයේ කිසිම හැලහොල්මක් නැතුව ඩිග්‍රී කොට ගන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමේදී මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව පිළිබඳව තමන්ගේ අවධිය නිහතමානීකම ස්වයං විවේචනය ඉතාමත්ම බලවත් වෙන්න. විපස්සනාදි මේක හරිය ලස්සනට ඉස්සරහට අරගෙන දෙනවා. මම කියන්නේ කවුද කියලා බලන්න. මම කියන්නේ කවුද කියලා බලනකොට අපි බලන්නේ අපේ තියෙන වීතික්‍රම කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස්, අනුසය කෙලෙස් වශයෙන් අපේ තියෙන මේ සංසාරගත ඇබ්බැහි ටිකයි මේ බලන්න හදාගන්නේ. ගොඩක් ඉගෙන ගත්තට ඒක නැති වෙන්නේ. ඉතින් මේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව වහගෙන අපපටිපත්‍ය අවිද්‍යාව ඉස්සරහට යන්නේක හරියට අර පව් නොකර සිටීම සහ පින් කිරීම කියන දෙකේ පව් නොකර සිටීම පැත්තකට දාලා පින් කිරීමට පෙළඹෙන ගතිය වගේම හැබැයි ප්‍රශ්නේ පැනනවා එහෙම නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රයේ හැටියට කියනකොට මේ දෙපැත්තක් තියෙන වේදකම සහ හේදකම් කියලා. වේදකම කියලා කියන්නේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ දුකටපත් වෙච්ච එකනා ඒ රෝග ලක්ෂණ වලින් හරි රෝගයෙන් ගැලවීමට. මොකද හරියට වැඩේ වෙන්න නම් වේදකමේ නෙමෙයි තියෙන්නේ වේදකමෙන් සනීප කරලා පස්සේ හේදකම කියලා දෙන්න ආයෙත් නොවීමට. ඒක අද වෛද්‍ය විද්‍යාවේ 100 200ක් අමතක කරලා තියෙනවා. ඒ මොකද අර ලෙඩ වුණාට පස්සේ උත්සන්න භාවයේ මත ඒ රෝග නැති කිරීමට කතා කරන එක ලොකු එකක් ජාවාරමක්. සල්ලි කරා ගන්න පුළුවන් වැඩක්. ඒ වගේම මිනිස්සුන්ගේ අවධානය පැත්තට යොමු කරන්න. නමුත් සෞඛ්‍ය කියලා කියන්නේ ලෙඩ වුණාට පස්සේ සානිම කරන එක විතර නෙවෙයි. ලෙඩ නොවීම පිණිස හේදකම පෙන්නේ. ඒක අද අද වෛද්‍ය විද්‍යාව ඇත්තේ. ඒ නිසා මේක සමාජ මේ මහජන සෞඛ්‍ය කියලා වෙන පැත්තක් තියෙනවා. වෛද්‍ය විද්‍යාව ගැන කියප පැත්තක් තියෙනවා. මේ දෙක එකට පටන් ගත්තේ. සහෝදරයෝ වගේ නියුන් සහෝදරයෝ. එදාහර මහජන සෞඛ්‍ය 100ක්ම කොර වෙලා නිලීන වෙලා හැරිලා ගියා. වෛද්‍ය වෘත්තිය නැකලා. අපේ ගාලේ ස්පිරිතාලේ හිටිය ડોક્ટર වාසිල්වා WB සිල්වා හරියම හොඳ මිනිස්සයා අපිට ඇවිල්ලා හරියට මේ කන්ද නගින්න බෑ. ඒ තරම් බඩුමල් අරගෙන ඇවිල්ලා සංඝයා උපස්ථාන කරනවා. ওই නාව ලෝකෙට ගියා වුණත් සංඛ්‍යාවක් ඇති වුණොත් ගමන් ආසනෙ නැගිටිනවා. නැගිටලා උපස්ථාන කරලා පුදුමාකාර ගෞරවයෙන් කරන්නේ. පස්සේ මේ මාතෘකාවේ නෝනත් එක්ක දාලා කාපෙලාවේ මං කිව්වා මේ හොඳ වටිනා පොතක් තියෙනවා මේ සිංහලට දාලා භාෂා 50කට දාලා තියෙනවා. ඒකේ පොතේ නම Where there is no doctor කියන එක. මම හරියට හොයනවා සිංහලට දාලා තියෙනවලු පොත නැහැ කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මම දන්නවා මේ පොත ගැන. අපි පොත් 5000ක් විතර ගැහුවා. මට ඕන කොපියක් දෙන්න පුළුවන්. කියලා මට ගෙනත් දුන්නා අත්තකුරෙන් ලියපු පොතක්. ඒ ගල්ලච්චුවේ ගහලා පොතේ ඔක්කොම පරිවර්තන කරලා 100ක් අතර පරිවර්තනය කරලා තියෙනවා. මම කොහෙන්ද හොයාගත්තේ ඊට පස්සේ කිව්වා මම කරන්නේ මහජන සෞඛ්‍යය කියලා. මම කරන්නේ මේ හෙදකම පිළිබඳ කතාව. මමත් ඇත්තටම මේ වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන තින ඒ උනට අපේ මහත්යවත් මම දොස්තර කෙනෙක් විදිහට ගණන් ගන්න නැහැ කිව්වා. ඒ ධර්මතම මේ එයා කට්ටිය මේ මහජන සෞඛ්‍යය කිව්වහම කොහොම නිකන් මේ ගණන් ගන්න තත්ත්වයකටපත් වෙලා තියෙනවා. අවිද්‍යාව පිළිබඳවත් ඔච්චරම තමයි. මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව ගැන අපි කතා නොකර අපටිපත්ති අවිද්‍යාව නැති කරන්න අපි ඉගෙන ගන්න. කොච්චර ඉගෙන ගත්තත් අර තියෙන මම දන්නවා කියන නැත්නම් වැරදි දේ හරි වශයෙන් තේරුම් ගත්ත එක මොනම තාලකින්වත් අපි අභියෝග කරන්නේ නැහැ. අපි මොනම තාලකින්වත් ඒක විවේචනය කරන්නේ නැහැ. කවුරු විවේචනය කරුවත් ඒක අපිට උඟාක් හිතට දෙදුනක් බාටපත් වෙනවා. ඒ හිත දෙන්න නිසා අපි ඒක යට ගන්න නිකන්. මේක උගන්වනට ඒ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා එක දවසක් මේ රාජ්‍ය දෙකකින් ආව කුමාරවරු දෙනම දෙත දෙපොළක් දිසාපාමොක් ආචාර්ය හම්බෙන්ට යන ගමන් කැලේට යනවා. ඒ දෙන්නම රන්මසු 1000 ගානේ ගුරු පඬුරුත් ගෙනල්ලා බත්මුලකුත් බැඳගෙන ඉති ඒ රජවරු කියලා කියනවා උඹලා ගිහිලා ශිල්පයක් ඉගෙනගෙන වරෙල්ලා නැත්නම් රජකම දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ දෙන්නම ගිහිල්ලා සංගීතය පිළිබඳව විශේෂඥ දිසාපාමොක් ආචාර්ය හම්බෙන්න යනකොට දෙන්න මගදී කතා කරනකොට එක්කෙනෙක් කිව්වලු මම නම් මේ මේ වීණාව හරි මොකක්ද සංගීත වලින් දැකලවත් නැහැ දන්නෙත් නැහැ ඒ නිසා මම ගිහිල්ලා <clears throat> මුලක ඉඳලා මම ඉගෙන ගන්න යන්නේ මම ගුරු පන්තු ඔක්කොම දීලා දරදී ඇදලා ඉගෙන ගන්න යන්නේ ඉතින් අනිත් කෙනා කරු මම නම් ටිකක් දන්නවා ඒක නිසා මට ඉච්චර ගුරු පන්තු දෙන්න ඕන කමක් නැහැ මමත් ඒ උනට ගිහිල්ලා සම්පූර්ණ කරන්න එන්න යන්නේ කියලා. ඉතින් අර පළවෙනි දන්නේම නැති එකනා ගිහිල්ලා ගුරුවරයාට බැඳලා මේ මහවර රටේ රජුරන්ගේ මේ වතුන් නොපලන් කුමාරයෙක් ඒ නිසා මයිලක් මෙච්චර ගුරුපඬුවක් තියෙනවා කරුණාකර මේක තියාන. මම අතවැස්සෙක් වශයෙන් තියාගෙන මට මේ ශාස්ත්‍ර දෙන්නේ වචු ගුරුවරට කවලු දිගටම මේ නිහත කාණිකම තියාගෙන වැඩ කටයුතු කරන්න ශාස්ත්‍රය හරියයි. ඊට පස්සේ දෙවෙනි එකනා ගිහිල්ලා කවලු මයිලක මෙච්චර ගුරුපඬුවක් තියෙනවා මම භාගයක් ගන්න නිසා මම ගුරු පඬුලින් භාගයක් දෙන්නම් කියලා. ඊට පස්සේ කළු බෑ කියලා. ඇයි කියලා මට අරයා වගේ දෙකක් ඕනේ කියලා. ඔයට. සියකලික හරිම අසාධාරණයි මොකද මම භාගයක් ගන්න එක ඊට පස්සේ කළු දන්න භාගේ මකන්න වෙනවා. ඒක නම් අන්තිම අමාරුයි කියලා. භාගයට දන්නවයි කියන එක භයානක අමාරු දෙයක්. ඕක මකනවයි කියන එක අරමනසට වැඩියම අනතවට 2000 ඕනක් කියලා. සබාවනාව ගැන තුඟ දෙනෙක් හිතා ඉන්නවා දන්නවයි කියලා. ඒක විතර අමාරු දෙයක් ඇත්තේ නැහැ භාවනාදී මකණ්ඩම් බැරි දෙයක් තමයි. හැම වෙලාවෙදීම මතක තියාගෙන ඉන්න ඕනේ අපරිපත්‍ය අවිජ්ජාව නම් මේ ත්‍රිපිටකේ නොදැනීම භාෂා නොදැනීම කිසිසේත්ම භාවනාවට බාධාවක් නැහැ. භාවනාවට ප්‍රධාන භාෂාව මම බාධා මම දැන් දන්නවයි කියලා හිතාන ඉන්න එක තමයි. ඕක බිම තිබ්බනම් දැන් ආධුනික මනසක් නාවක යෝගාවචරේ ආධිකාමික යෝගාචරයක් වෙන්න පුළුවන් නම් මේ බුදුහාමරංගේ දේශනාව ඉතාමත්ම ඍජු. මොකද අපි හැම කෙනෙක් ළඟම තියෙන මේ වගේ මාන්නයක් කියලා එකක්. අන්නා මාන දිට්ටි කියනකොට මාන්නයක් තියෙනවා. තමයි හැම වෙලාවම යම් කිසි තලක දැනක ඉඳගෙන අරයට වඩා උසස් මෙහාට වඩා පහත් ආදි වශයෙන් කල්පනා කරන කතියක් තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව තමයි ගාක්ම අමාරු අත නතර කරන්න. ඒ නිසා මෙවැනි යම් මිනුම් දඩු යම් මාන යම් තමන් පිළිබඳ තාරාතිරම් ඇති කෙනෙක් ඉදිරියට අපි හිතමු විශාල විකල්ප රාශිය දුන්නා කියන. කොට උනා මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි කියලා විශාල විකල්ප රාශියක් දුන්නාම අර මම දන්නවයි කියලා මගේ රුචිය මගේ මනාපේ මගේ පෞරුෂත්වය මගේ ඇබ්බැහි කියන මනුස්සයා අනිවාර්යයෙන් මේ තමන්ගේ රුචියට අනුව ගැලපෙන පෞරුෂත්වයට ගැළපෙන තමන්ගේ ඇබ්බැහියට ගැළපෙන දේ වහාම පැනලා බදා ගන්නවා. කොච්චර බදාගෙන එයි ඇලෙනවද කියලා කියනවනම් බදාගත දේ සාධාරණීකරණය කරන මේක මගේ රුචිය මේක මගේ පෞරුෂත්වය මේක මගේ ඇබ්බැහිය ඒ නිසා මම මේකට යා යුතුයි කියලා ඒක සාධාරණීකරණය කොච්චර අලබදා ගන්නවද කියනවනම් මේ එකක් තේරීම නිසා කොච්චරක් ප්‍රතික්ෂේප වුණාද කියන එකවත් දන්නේ හොඳට මතක තියාගෙන ඉන්න අපිට තියෙන මේ විශාල විකල්ප රාශියේදී එකක් තෝරනවා කියලා කියන්නේ අනික් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම. කැමැති වුණත් නැති වුණත්. මෙන්න මේ සමූහයක් දුන්නට පස්සේ එකක් තෝරන එක තමයි සංස්කාර කියලා කියන්නේ. මේක සකස් කිරීමක් තමයි. මේකත් නොකර බැරි දෙයක්. මොකද අපිට ඔක්කොම පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න බැරි වුණත් පුළුවන් වුණත් අර පැනලා කරන එක තමයි අබ්බැහි කියන්නේ. ඒක තමයි රුචර්ජ්කම් කියන්නේ. ඒක තමයි පෞෂත්ව කියලා කියන්නේ. ඒ නිසා සංස්කාරවල කියන ගතිය නමත අර්ථ ඡායාවක් තියෙනවා අබ්බැහි කියන එක. නිසා අනිවාර්යයෙන් මේකට අපි යනවා. ගියාට පස්සේ අබ්බැහි මම සාධාරණීකරණය කරන මේක මගේ රුචිය. මේක මගේ මනාපය, මේක මගේ පෞරුෂත්වය, මේක මගේ අබ්බැහි කියලා එයාට තේරුම් ගන්න බැරි වෙනවා. ඒක තේරීම නිසා කොච්චර ප්‍රතික්ෂේප කරන්න වෙනවද කියලා. ඉතින් ඒ තේරීම මේ දේම තෝරන එක ප්‍රධාන වශයෙන්ම මෙහෙයීම සිද්ධ වෙන්නේ අවිද්‍යාව හරහා. අවිද්‍යාවෙන් තමයි මේ සියල්ල ගැන පිළිබඳව සමතුලිතව බලලා විවේක වෙන්නේ නැතුව ඉවසීමකින් තොරව වහම බදා ගන්න හදන්නේ අවිද්‍යාව හරහා. ඒ නිසා අවිද්‍යාවෙන් කවදාකවත් හරි දේ, කල්යන දෙයක්, yaadena දෙයක් දරා සිටින දෙයක් අල්ලයි කියලා හිතන්න බෑ. අල්ලන්නේ ඒ වෙලාවට රුචිය සම්පූර්ණ කරන දේ. ඒ නිසා මේ අවිද්‍යාව සහ සංස්කාර කියන දෙක අතර තියෙන මේ අහඹු ගතිය දිහා බැලුවොත් අපි මේ කර්ම ශක්තියට ඕන තරම් වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට ලොකු විකල්ප රාශියක් දුන්නාම අපි අපිට වඩාම අර්ථ සිද්ධිය වෙදෙන දේ. අපිට වඩාම අර්ථ කුසලයේ වෙන දේ. අපිට තෝරන්න පුළුවන් වෙයි කියන එකට කිසිම සාතිකයක් නැහැ. ඒක කරපු පින් නිසා අපිට නැවත නැවතත් විකල්ප එයි. දුන්නට ඒ අපි තෝරන්නේ අපේ මෝඩකම අනුව තමයි. අපේ රුචි අනුව තමයි. අපේ ඇබ්බැහි අනුව තමයි. මේක අපි යෙදුවොත් භාවනාවට අපිට එක වෙලාවක ඕන රූප බලතැයි, ශබ්ද ඇහුවාගේ, ගඳ බැලුවාගේ, රස බැලුවාගේ, පහස ලැබුවාගේ හිතුවයි. ඇහ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කන කය තියෙනවා, හිත තියෙනවා. රූප රූප තියෙනවා, ශබ්ද රූප තියෙනවා, ගන්ධ රූප තියෙනවා, රස රූප තියෙනවා, පොට්ටබ්බ රූප තියෙනවා, ධර්මයේ තියෙනවා. නමුත් අපි එකක් ගන්නවා, එක වෙලාවට ගන්න පුළුවන් එකයි. ඉතින් ඔය ඊගාවට එන චිත්තක්ෂණය මම බලන්නේ බාටපත් වෙයිද අහන්නේ බාටපත් වෙයිද ගඳ බලන්නේ වෙයිද රස බලන්නේ වෙයිද පහස ලබන්නේ වෙයිද හිතන්නේ ලැබෙයිද කියන එක ලකුණක ශ්‍රේයාවක්වත් මේ චිත්තක්ෂණේ නැහැ. මේ හරියට අකුණු ගන්න වෙලාවක හදිසිය බලන්නේතලා විදුලි ඡාපේ යන හැටි ඒ වෙලාවෙන් බැලුවොත් කීයකට චිත්තක්ෂණයට කලින් කිසිම ලකුණක් පෙන්වන්නේ නැහැ. අකුණු ගහලා ඉවරලා චිත්තක්ෂණ ප්‍රති කිසිම ලකුණක් අහලා ඉතුරු වෙන්නේ නැහැ. ඡාපේ බලන්නම් එතනම අවදි වෙලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි මේ අවිද්‍යාව කොච්චර අපේ තුල ක්‍රියාත්මක වෙනවද කියනවනම් ඊ ගාව චිත්තක්ෂණය තම අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මොනවත් තෝරයිද කියන එක අපි දන්නේ නැහැ. අපි ඒ වෙනුවට වඩ වඩා රූප බලන්න වඩ වඩා ශබ්ද අහන්න වඩ වඩා ගඳ බලන්න රස බලන්න පහස ලබන්න හිතන්න කියන ලෝකයකට ගියොත් අපිට මෙවැනි යන්ත්‍රණයක් ගැන හිතන්න වෙලාවක්. ඒ නිසා සර්වඥාචාර්ය අපට කියනවා ජීවිතයේ භද්‍ර යවුන වයසේ ප්‍රථම යාමේදී කල්කෙත් කියන කාලයේ තරුණ ඕදේ කියන කාලෙදීම ගිහිලා ඇහැට රූප වෙන්නන එක පොඩ්ඩක් පරිවේෂණ මට්ටමකින් නැත කරගන්න. විවිධ තැන් වල ඇත්තක වහගන්නයි කියන්නේ. ශබ්ද නැති තැනකට යන්නේ කියලා කියනවා. පරිසරයේ ගන්ධ රස විඳින්න නැතුව මේ කයට දැනෙන ස්පර්ශය පමණක් පරිහරණය කරන්න. ඒ නිසා මනසටත් හිතවිලි මනෝ විකාර වෙනුවට මනෝ රූප මනසේ නැතින ශබ්ද ගන්ධ රස වෙනුවට මේ කායයටම හිත යොදලා විචල්්‍ය සාධක හයෙන් පහක් කපා හැරලා එකකට සම්පූර්ණ අවධානය දීලා බලන් ඉඳී කියලා తాවකාලික මට්ටමදී පරිේශන මට්ටමදී එහෙම නැත්නම් ආර්ය පරිේශනයක් වශයෙන් දීලා බලාන ඉන්නකොට කයේ හිත පැවැත්වීම කායානුපස්සනාව කාය අනුවගිය සතිය පවත්තන්න කොච්චර අමාරුද අපේ සම්පූර්ණ අපි දීපු දාන ගැන සීපත් කරලා සම්පූර්ණ අපේ රැකපු සීලේ සීපත් කරලා සම්පූර්ණ අපේ සමාධි ශක්තිය ගත්තත් අපිට තියෙන කොච්චර අමාරුද මේ බුදුන් කියාවු ධර්මයයි සම්මත 2600ක් කාලේ සංඝයා සාදු සම්මත භාවිත මේ වඩා වඩා හොඳ කය අනුව හිත පවත්වන්න කොච්චර අමාරුද? හිත කොච්චර දුවනවද? හිතවිලි දිගේ, රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ. අනේ එදාට තමයි තේරෙන්නේ මේවට වඩා රූප, වඩා ශබ්ද, වඩා ගන්ධ, වඩා රස, වඩා පහස සහ වඩා හිතවිලි දීලා පුරුදු කරපු එකනාගේ නොසන්ඩාල ගතිය, හිතුවක්කාර ගතිය, එහෙම නැත්නම් නායට අහන්න ගැතුව තීරණේ පොඩ්ඩක් හරියා එකට පොට්ටෝ කරන්න කියලාසේ. එදාට මේක තන්නේ කර කිපෙන. එචා ඕනම කෙනෙක් භාවනාවට වාඩි වුණාට පස්සේ චාල චිත්ත පීඩාවකටපත් වෙනවා. පශ්චාත්තාවයකටපත් වෙනවා. Tamanne කියලා ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. හැම ශිල්පෙම දක්ෂ වෙන්න පුළුවන්. හැම පැත්තෙම රට දිනාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් Tamange හිත ඊගාව චිත්තක්ෂණේ කායනපසනාව හිටියේද ශබ්ද වේදනා හිටියේ දිගේ දුවයිද කියලා මොන විදිහවත් කියන්න බෑ. ඒ නිසා අර මාන්නකාරයා මම මේ මොකර්මී කියලා යන එකන ලක්තනම පරිදි. නමුත් අහිංසකව පටන් අරගත්තොත් මේක තමයි නොසන්ඩාල හිතේ ඇති. මේක තමයි බුදුචානන්සේ කියන්නේ මිච්ඡාපණීතං චිත්තං පාපියෝනං තතෝකරේ කියලා වර්ධවල පිටවගත්තේ හිත වෛරක්කාරය වෛරක්කාරයෙකුට කරන්නා වූ තරම් දරුණු හතුරුකම් Tamanට කරනවා. දැන් අවිද්‍යාවට යට වෙච්ච හිත කොයි අතේ යනවත් කියන්න බෑ. ඒ නිසා මේක පුළුවන් වෙලා පොඩ්ඩක් මේ නැතර කරන්න බැලුවොත් මේ හිතේ තියෙන හිතුවක් අරගතිය දකින්නකොට විශාල පශ්චාත්තාවයක් එනවා. නමුත් ඒක පුද්ගලික දෙයක් විතර ගන්න එපා කියන්නේ. තමන්ගේ දෝෂෙකුත් නෙවෙයි. එහෙම නැත්නම් අසවල් වැරද්ද කියලා වැරද්දකට දාන්නත් බෑ. මේ තමයි නොතණ්ඩාල හිතේ හැටි කියලා අපි හිතමු. මේම හිත හදාගෙන අපි කායනුපස්සනාවේ ටික වේලාවක් පවත්වාගෙන යන්න හදනවා කියලා. ගිහිල්ලා අපි හිතමු සාර්ථකුණයි කියලා. මට පුළුවන් දැන් කයෙන් පවත්වා ගන්න. එහෙම නැත්නම් ආනාපාන විනාඩියක් දෙකක්, හුස්ම දෙක 10ක් 15ක්, තප්පර 10ක් 15ක් යවන්න පුළුවන්. එහෙම යනකොට ඔන්න ඔන්න ආය සද්ද ඇහෙන්න පටන් ගන්නවා හිතවිලි එනවා වේදනා එනවා දැන් අපි දන්නවා හැබැයි මේ පෙත මධ්‍ය ප්‍රතිපදාව අනුවනා මේ කායනපසනාතිකේ පාතයි නමුත්තර හිත සද්දට පයින් එක වේදනාවට පයින් එක හිතවිල්ලට පයින් එක මොනම විදියකින් අදිෂ්ඨාන කරා මොන චේතනාව කෙරුවා අපිට අද්දක උසගෙන පසට යනවා මොකද අපිට ඕනකම තිබුණාට කයෙන් පවත් ගන්න බෑ එතකොට පේනවා මේ අවිද්‍යාවෙන් අපි යන හරි පාරතියෙදි පිටපැත්තට දාන ගතිය මේ පෙත සංස්කරණය කරන්න හදන ගතිය. ජීවනත්තං සංකර කරන්න හදන ගතිය කොච්චරක් අටුවම් බහලා කියනවද කියලා. මේක දැනගෙන මේක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ මේක තමයි දත යුක්ති කියලා අපි ඒව ගැන පශ්චාත්තාප නොවි හිතවිලි ආදීන් කමන්නේ ශබ්ද ආදීන් කවන්නේ වේදනා ආදීන් කවන්නේ පුළු පුළුවන් වෙලාවේ අපි ආනාපාන දිගේ පවත්වාගෙන යන්න ඕනේ කියලා යටහත් පහත් නිහතමානීව කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට එනවා යම්කිසි අවස්ථාවක මේ සංස්කාර පිළිබඳව වෙන පැතිකඩක් ඒක සරුවචනංශයෙන් පෙන්නනවා පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති සංස්කාර වල තියෙනවා පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනන්ජාවි සංකාර කියන එක පැත්තක්. රූප වේදනා සංඥා සංකාර කියන තව පැත්තක්. සබ්බේ සංකාර අනිච්ච, සබ්බේ සංකාර දුක්ඛ කියන තව පැත්තක්. බුදුන් කියනවා භාවනා කරන අයට කියනවා වෙනමම සද්දකෝෂයක්. ඒකේ තියෙනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා සංස්කාර වල තවත් සියුම් පැත්තක්. ඉතින් කාය සංස්කාර කියන එක බුදුහාමුදුරෝ භාවනා සත්කෝසී මුතුන්නා දීලා තියෙන්නේ ආස්වාද ප්‍රසආස සංසිද්ධ වෙන්නේ. එනිසා හිත විලි ආදෙන් කමන්නේ වේදනාදෙන් කමක් නැහැ ශබ්දාදෙන් කමන්නේ මම මේවට තැවෙන්නේ නැහැ පශ්චාත්තාප වෙන්නේ ප්‍රතික්‍රියා කරන්නේ ලද ලද වෙලාවේ හැකියකි වෙලාවට ආනාපාන සතිය වඩ아가න යනවා ආනාපානත් එක්ක හිත යාළු වෙනවා මූණට මූණ දාලා තියා ගන්නවා හාද වෙනවා කියලා දිගට ආනාපානේ පවත්තන්න පටන් අරගත්තොත් මේ සංස්කාර කාය සංස්කාර ආනාපාන සතිය පස්සම්බනේ වෙන්න පටන් ගන්නවා සංසිඳෙන්න පටන් ගන්නවා මේක සංස්කාර සමතයක් කියලා කියයි. හැබැයි සබ්බ සංකාර සමතයක් නෙවෙයි කාය සංස්කාරයගේ සමතයක් සිද්ධ කරන්න පුළුවන්. ඒක මම ආශ්චර්යයි. ඒ සමත භාවනාවෙන් පැත්ත බැලුවත් විපස්සනා භාවනාවෙන් පැත්තෙන් බැලුවත් ඒ කාය සංස්කාර සමතේ වෙනකොට චිත්ත සංස්කාර වල සමතයක් මේ වචී සංස්කාර වල සමතයකින් තොරව වෙන්න බෑ. කාය සංස්කාර වල සමතේ වෙනකොට එහිමීට එමිට සමත සම සමාන්තරව ඒත් එක්කම වචී සංස්කාර වල සමතේකුත් වෙනවා. වචී සංස්කාර වශයෙන් පොතේ සඳහන් වෙලා තියෙන පාරිභාෂික ශබ්දමාලාවේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක. විතක්ක ਵਿਚාර කියන්නේ හිතේ දොඩමලු ගතිය. එහෙම නැත්නම් ඇතුළත කතාව. මේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපිට ආනාපානෙම හිත තියාගෙන සද්දවලට ඊතිවලට වේදනාවට නොයෑම පිනිෂ ආනාපානෙ මෙනෙහි කරනවා කියලා එකක් අපි කරනවානේ මානසිකාරේ නැත්නම් සල්ලක්ෂණේ කියලා ආස්වාස උන්ට ආස්වාස ප්‍රසාරණ ප්‍රසාස ආස්වාස ප්‍රසාස ආස්වාස ප්‍රසාස නැත්නම් ගන්න හෙද ගන්නවා හෙද මේකත් ඇත්තටම දොඩමලු කමක් තමයි නමුත් මේ දොන මල්කම අපි පාවිච්චි කරන්නේ අවශ්‍ය මානසිකාරය අවශ්‍ය තැනට හිත නංවන. මේක නොකළොත් හිත නන්නත්තාරයි. විවිධ දේවල් දිගේ දුවන. ඒ වෙනුවට අරමුණට හිත යෙදවීම සඳහා අපි විතක්ක ਵਿਚාරය යොදවනවා. ਵਿਚාරය කියලා කියන්නේ ආස්වාසයට යනකොට මේක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා විමසුන්වන පහයි. ප්‍රසවාසයට අනුකූල ආශ්වාසය නෙවෙයි ප්‍රසවාසයමයි කියලා මේ ආශ්වාස රසය මේ ප්‍රසවාස රසය කියලා රස වෙනස දන්නේකට කියනවා විචාර බුද්ධිය කියලා විතක්කේ හිත ගියාට පස්සේ අරමුණට ඒ අරමුණ අනිත් දේවල් වෙනුවෙන් වෙන් කර දැන ගන්න ගැටය දෙනවා විචාරය. මේ දෙක හික්මීමකින් තොරව භාවනාවකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව ගියොත් කොයි යතේ යනවත් නැහැ. එතකොට හිත දොඩමල් වෙනවා. ඇතුළත කතාව කියලා කියනවා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන එකේ හොඳ පැත්තක් සම්මා විතක්ක මිච්ඡා විතක්ක. සම්මා විචාර මිච්ඡා විචාර කියලා දෙකක් තියෙනවා. භාවනා කරනකොට සමථ විදර්ශනා දෙකේදීම මේ සම්මා විතක්කේ සම්මා විචාරය අතවාසියට ගන්න උපකරණයක් විදිහට ගන්න එක. ඒ කියන්නේ හිත පිට යන ගතිය වැඩි නම් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ විදිහට මෙනෙහි කරගෙන යනකොට මේ ආනාපානේ සංසිඳෙන්න පටන් ගන්නකොට කාය සංස්කාර සංසිඳනකොට මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒ වගේම ආස්වාද ප්‍රසවාස දෙකේ මුලින් තිබුණු අර කැපිපෙන වෙනස්කම් විචාර බුද්ධියට අහුවෙන්නේ නැතුව යන. මෙන්න මේ සංසිධීම වෙන්න හිත මේක කියවන්නේ මුලින් මුලින් නම් මට ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ දැනගන්න පුළුවන් වුණා. දැන් ආස්වාද ප්‍රසවාස කියන බව දන්නව වෙන් කරලා අඳුර ගන්න බැරි තරමට දෙක සම වෙනවා. එතකොට මේ කාය සංස්කාර සමතයක් වචී සංස්කාර සමතයක් පිළිබඳව දන්නේ නැති කෙනා හිතන්නේ සතිය කැඩලයි කියලා. ඒක නැත්නම් සමාධිය කැඩලයි කියලා. හොඳට හයියෙන් හුස්ම ගන්න වෙලාවට මට ආස්වාද ප්‍රසවාස වෙන් කර ගන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්. දැන් මේක සංසිද්ධිකන යනකොට දෙකේ වෙනසක් නැති වෙනවා. මෙනෙහි කර ගන්නත් බැරිකම නිසා මේ සංස්කාර පිළිබඳව නියම අවබෝධය නැති කෙනා නැත්නම් සංස්කාර කියන එක තමගේ පෞරුෂත්වයත් එක්ක හඳුනාගත්ත කෙනා රුචර්චකපත් එක්ක හඳුනාගත්ත කෙනා ඇබ්බැහියත් එක්ක හඳුනාගත්ත කෙනා මේ සංස්කාර අඩු වේගෙන යනකොට කලබල වෙනවා. කාය සංකාර වචී සංකාර අඩු වෙනකොට කලබල වෙලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. අර ගොරෝසු හුස්ම Tamanට ආපහු ගෙදර ගියා වගේ දැනෙනවා. ඒතර මෙනෙහි කරන්නත් පුළුවන් නිසා හුස්ම සංසිඳෙන්නම දෙන්නේ ආසස් වසස් මෙනෙහි කරන්න බැරි තත්ත්වෙට එනකොට හිතන්නේ වැරදිලා කියලා. එහෙම නැති වුණොත් මෙනේ කළ කලබල මේ අසල් ප්‍රසස හයියෙන් ගන්නතෝ කලබල කරනතෝ සංසිඳීගම යන පටන් අරගත්තොත් හිතේ තියෙන චපල ගතියක් තමයි නින්දට වට. නැත්නම් සැක කරනවා මට මේ මොකද වෙන්නේ හරියට දන්නේ නැහැ වැරදිද දන්නේ නැහැ මැරෙයිද දන්නේ නැහැ හුස්ම නැතුව ගිහිල්ලා එහෙම නැත්නම් අන්තභාගයට යයිද දන්නේ නැහැ කොර වෙයිද දන්නේ නැහැ මේක හරියන්නේ නැහැ කියලා නානා ප්‍රකාර විදියට අර සංස්කාර දෙකේ සංසිද්ධිය කාය සංස්කාරයගේ සහ වචී සංස්කාරයගේ සංසිද්ධියම කවදාකවත් හරි පැත්තට බලන්න දෙන්නේ නැහැ. ඕකට තමයි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ. වැරදි දෙයක් හරි විදියට අරගෙන ඒක සාධාරණීකරණ ළඟනොන කවදාත් භාවනාවේ වර්ධනයකට ඊට නැහැ. ඒ නිසා මේක අහලා තියෙන්න ඕනේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එන নানা ආකාර අරමුණු අපි ප්‍රයෝගයෙන් නතර කරලා ස්වභාවයෙන් සිටුවේ නැහැ. චේතනාවකින් තොරව සිටින ආනාපාන දිහා බලන ඉඳලා හිත සංසිඳුනොත් ඇතුළට නැමුණොත් චිත්ත විසුද්ධියක් වුණොත් ස්වභාවයක් තමයි හුස්ම සංසිඳුනේ. එකක් තමයි ඒකට හේතුව හිතේ ක්‍රියාකාරකම් සහ කායේ ක්‍රියාකාරකම් අඩු වෙච්චාම අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා. හුස්මත් කෙටි වෙනවා. ඒ විතරක් නෙවෙයි කෙටි වෙන්න කෙටි වෙන්න ආස්වාද ප්‍රසාර දෙක අතර තියෙන වෙනස කැපී පෙනෙන තිබුණ වෙනස නැති වෙනවා. ඉතින් මේක අල්ලලා දෙන්න මේකට ලෑස්ති වෙලා යන්න මේකෙදි ප්‍රයෝගය උගන්නන්න ගුරුවරු කියනවා ආස්වාද ප්‍රසාද පුළුවන් තරම් වෙන් කරලා බලන්න මුලදී. බලලා යගේ විපරිණාමය කොහොමද මේක වෙනස් වෙගෙන යන්නේ කියලා බලාගෙනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ වෙන් කරන්න පුළුවන් ගැතිය නැති වෙලා. නිකන් උදාහරණයක් වශයෙන් කියනනම් අපි නැටි මුට්ටියකට වතුර ටිකක් දාලා රතු හාල් ටිකක් දාලා බැලුවොත් මේක මුට්ටිය මේක වතුර මේක රතු හාල් කියලා පෙන්නතයි. ওই මුට්ටිය ලිපක් උඩ තියලා හොඳට හැඳි ගෑවට පස්සේ මේ වතුර මේ රතු හාල් කියලා අඳුර ගන්න බැරි. ඔක කැඳ වෙනවා. වැඩ පිළිවෙල දිකට දැක්කේ නැති කෙනෙක් හිතන්න පුළුවන් මේක මොකක් හරි ඉන්ද්‍රජාලයක් කියලා. නමුත් පැහැින හැටි දැක්කනම් පේනවා මේ වතුරයි අර රතු ආලය කලවම් වුණාට පස්සේ තමයි මේ කැඳ හැදෙන්නේ. මේ කැඳ කියන්නේ මේ දෙකේ සම්මිශ්‍රණයක්. ඒ වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාස දෙක හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. කැඳ ගෑවෙන්න පටන් ගන්නාට පස්සේ හුස්ම ගන්න බව දන්නවා. මෙනෙහි කරගන්න බැරි. මේක ආශ්වාස ප්‍රශ්වාසය කියන්නේ. එතකොට මේ විතක්ක ਵਿਚාර දෙකක් සංසිඳෙනවා. මේක හරි. මේක තමයි වෙන්න ඕනේ. මේක සංස්කාර සමතයක් කියලා. පොද උපදේශ සහිතව ලෑස්තිලා යන කෙනෙකුට නම් මේ කාය සංස්කාරයේ සංසිඳීම පස්සම්බයං කාය සංඛාරං භවනා ප්‍රගමනයක් විදිහට දැක ගන්න පුළුවන්. එහෙම නැති කෙනාට තමයි එක්ක නින්දට වැටලා හිත පිටපයින්නෝ නැත්නම් ආයාසයෙන් හුස්ම ගන්න ගිහිල්ලා ආයෙත් හොදෝද මඩේ දානවා එහෙනම් සැකකොදවනවා නැත්නම් නැගිටලා යනවා මේ নানা ආකාර දේවල් මේ සේරම මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවේ ක්‍රියාපෑම් තමයි. රංගපෑම් තමයි. කවම කවදාකවත් මෙව තමන්ට හිතරනම් ගොඩින්න බෑ. මේ මිච්ඡා කටිපත්‍ය අවිද්‍යාවෙන් ගැලවෙනවයි කියන එක බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා පරතෝ ഘോഷයෙන් තොරව. වෙන කෙනෙක් කියපු දෙයක් හරියටම අහලා තේරුම් ගත්තේ නැත්නම් කද්දාකත් ගොඩින්න බෑ. හැමදාම එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒතකොට සීල විසුද්ධියත් හරිය හැබැයි. හොඳට සීල හිටලා තියෙනවා. තමයි චිත්ත විසුද්ධියට අවශ්‍ය කාරණා හරියි. මොකද ධිට්ඨිය වැරදි. අයියෙන් හුස්ම ගන්න එක තමයි හරි කියලා හිතනවා. හුස්මට හොඳට තේරෙන එක තමයි හරි කියලා හිතනවා. ඇත්ත තමයි පටන් ගන්නකොට එහෙම තමයි. ඔත් හොඳට තේරෙන තැනට තේරෙන තැනට යෑම තමයි මේ ප්‍රතිපදාවේ හැටි. නිසා ඒකට එනකොට ඒකට එන්න අර එහෙම බලාගෙන හිටියොත් අපි හිතමු මේ පුද්ගලයා මේක අහලා දහස්වර වරද්දාගෙන කොහොම හරි කරලා නින්දට වට ගන්නෙත් නැතුව, ශකපොදවා ගන්නෙත් නැතුව, නැගිටලා යන්නෙත් නැතුව මේක හොඳට සංසිඳව ගත්තයි කියලා. සංසිඳව ගත්තට පස්සේ අවස්ථා කීපයකට පස්සේ හුස්ම ඇත්තටම නැති බව. ඒ කියන්නේ දැනෙන්නේ නැති මට්ටමක තියෙන බවත්. නමුත් හිත කලබල වෙන්නේ නැතුව සමබර භාවයක් ගන්න පුළුවන් බවත්. මෙනෙහි කිරීමක අවශ්‍යතාවයක් නැති බවත්. සමතුලිත භාවයක් තියෙන බවත් තේරුම් ගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ කිසිම විශේෂක උගන්වන්නේ නැති ඉගෙන ගත්තේ නැති වෙනමම අභ්‍යාසයක්. ලෝක විශ්ේ දන්න කෙනාට මේක ලේසි කියලා නම් කිය හැකියි. නමුත් ඒ පමණින් ඉබේ නම් ලැබෙන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක මේ සංස්කාර කාය සංස්කාර වශයෙන් සංසිඳව ගත්තොත් ඒකට අපි කියනවා කායානුපස්සනාවේ දක්ෂුණයි කියලා. එයාට විතරක් මේ දක්ෂයාට විතරක් චිත්ත සංස්කාර පිළිබඳව ඊගාව අභ්‍යාසයට සුදුසුකම් ලබනවා. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රය, ආනාපානසති සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රයදී වගේ කාණපසනා කොටස පෙන්ලා දීලා තියෙනවා දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති රසං වාස්ස සන්තෝ රසං අස්ස සාමිති පජානාති කියලා ආස්වාද ප්‍රසවාසයේ දිගේක කෙටි වෙනවා. ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී ආස්වාද ප්‍රසවාස මුළුල්ලම මේ ඒක නිකන් Taman මූණට මූණ දාලා තියාගෙන ඉන්න එකක් වගේ හුස්මෙන් හිත පිට යන්නේ නැහැ. අද්ද වේදනාවේ බාධා නැතුව ඉන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වයට විතර කොන්න සංසිඳන ප්‍රකාරය. මේ සංසිඳුණාට ගොඩාක් බය වෙනවා, තක කරනවා, නීගත වෙනවා, නිින්දට යනවා, එහෙම නැත්නම් සැක උපදවනවා. මේව ගොඩක් වෙන්න ඉඩ තියෙනවා. මේ ඉතින් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කම්ඨාන සුද්ධ කරන ගිහලා කවදා හෝ මැරෙන්නේ මැරිච්චාවයි රැකෙන්නේ රැකිච්චාවයි කියලා ගිහිලා හොඳට සංසිඳන්න ගියොත් ඊට පස්සේ අර මේක සාධාරණ දෙයක් සංස්කාරයන්ගේ සංසිඳීම අවිද්‍යාවේ දුරවීමක් මේක ප්‍රයෝගයේ ලැබිය යුත්තක් කියලා මේකට එළඹ වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සාමාන්‍ය කාම ලෝකයේ එළඹ වාසයට වැඩි නෙමෙයි මෙතන තියෙන කාම ලෝකයෙන් වෙන් වෙලා නිර්ාමිෂ ලෝකයකට එළඹ වාසය කරලා අප්‍රමාදීව ගත කරන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරණ පළවෙනි වතාවට ජීවිතේ මේ නිර්ආමිෂ සුඛය කියන එක ආමිෂයෙන් තොර වූ රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධර්ම රූප වලින් තොරව නිර්ආමිෂ සුඛයකට එනවා. මේ සා සුඛ පරිපීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියන අර භයානක අනිශ්චිත தත්ත්වය පැනනට පස්සේ ප්‍රීති සුඛ පහළ ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී කියලා අලුත් தත්ත්වයක් හිත ඇතුලේ තේරෙන පටන් ගන්නවා මනෝමය හිතේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති වුණාට ඇහැ කන දිවනාසය කය මන නැති වුණාට ඇතුලේ අපි ගෙනා මොකද්ද පොදියක් තියෙන්නේ ඒ පොදිය වැඩ කරන්නේ නැහැ පිට ගනුදෙනු යන තාක්කල් ඇහැට රූප කනට ශබ්ද ගන්ධ රස තියෙන තාක්කල් මේ පොදිය වැඩ අපිට තේරෙන්නේ නැත්නම් අපි ප්‍රයෝගයෙන් අර පිට පොදිය තියෙනවා ඇහැට රූප කනට ශබ්ද නැති කරලා කයත් සංසිඳවලා හුස්මටවත් හිත ආය ප්‍රයෝග කරන්න තු ඉන්න ගියාට පස්සේ අර ඇතුළත තියෙන මල්ල දිග ඇලෙන්න පටන් ගන්නවා. ඒකට පුදුමාකාර විදිහට Tamanට තැනට නොගැලපෙන විකාර රූප පේන්න පටන් ගන්නවා. මනෝමය රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස පහස විවිධ වේදනා විවිධ සංඥා විවිධ සකස් කිරීම නානා ප්‍රදේවල් එන්න පටන් ගන්නවා කිසිම එකිනෙකට සම්බන්ධතාවයක් නැති. ඉතින් ඒ වෙලාවේදී යෝගාචර අනිවාර්යයෙන්ම චෝදනා කරන්න පටන් ගන්නවා මට මෙතෙක් කල නැති සීචිවිලි වගේක් එනවා. සම්බන්ධකම් නැති රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ දැනෙනවා. මේ දේවල් මමයි කියාගත්තොත්, මගේ කියාගත්තොත්, මගේ ආත්මය කරගත්තොත්, නැත්නම් කෙටි කර සංස්කාර කරගත්තොත්, දිගින් දිගටම දිගින් දිගටම යෝගාචරයට පශ්චාත්තාපේ මානසික ආතතිය සැක ඉන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙනවා මේක ඔබ දක්ෂයි ඔබ කායරු කාය පිළිබඳව අනුපස්සනාව දැන් අතර කළා කාය හා සම්බන්ධ කාය සංස්කාර සංසිද්ධෝප නිසා දැන් මේ අඩිය පෙන්නේ ඔය පෙන්නේ චිත්ත සංකාර ඕවා මේ හිතේ තිබිච්ච කුණු කන්දල් මේ එළියට දාන වෙලාව ඌව මම කියා ගන්න එපා. ඌක මගේ කියා ගන්න එපා. ඌක මගේ ආත්මේ කියා ගන්න නැතුව ඌවස් අචේතනිකව පහළ වෙන දේවල්, අසංස්කාරිකව පහළ වෙන දේවල්, අවිඥානිකව පහළ වෙන දේවල් බව දැක ගන්න. ඒක කරන්නම දෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව පුළුවන් තරම් නඩු කියනවා නෑ නෑ නෑ මේ පේන දේ මගේ අම්මගේ පණිවිඩයක් තාත්තගේ පණිවිඩයක් අරයාගේ මෙයාගේ කියලා අපි নানা ප්‍රකාර හීන විස්තර කරන්න හදනවා. පේන බලන්න යනවා. කෝවිල් දානවා නා අද භාවනා ලෝකේ පිස්සු විකාර ලෝකයක් වෙලා මේ පෙන්වන හැම දෙයකම හේතු බලපෑම් හදනවා නැත්නම් මේක සම්බන්ධකම් කරන්න හදනවා මේ සංස්කාර කොට දැමීමක් චිත්ත සංස්කාර බව දන්නේ. මේක හැබැයි බැලු බැලනකොට පේන තියෙන බොහෝම සූක්ෂම බොහෝම සංකීර්ණ තනක් කියලා. නොතර කාය සංස්කාරයන් සංසිඳනකොට කරපු එකමයි කරන්න තියෙන්නේ. මේ මතුවෙන දේවල් අත්දකින්නවා තමයි මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කරන්න එපා මම කියා ගන්නෙත් නැතුව යන්න පටන් අරගත්තොත් මේ මේවා සංස්කාර කරගන්න නැතුව ඉන්නවා කියන එක තමයි අපි කියන වචනේ. මේවා සංස්කාර වෙන්නේ මෙවුවා පැටලෙලා ගත්තොත් තමයි. මේවත් එක්ක අවුලව ගත්තොත් තමයි. අවුලව ගන්න නැති වෙන්න එකම දෙයයි බුදුරජාණන් වහන්සේ අපට එලා පෙන්නන්නේ මේවා චේතනා සහිතව පහළ වෙන දේවල්. විඥානයේ සම්බන්ධ වෙලා පහළ වෙන දේවල් නෙවෙයි. සසංකාරිකව පහළ වෙන දේවල් නෙවෙයි කියලා අපි ධර්මිය කරනවා. අසංස්කාරිකව පහළ වෙන දේවල් නම් ආහස යන බලාපොරොත්තු නිසා ආහස කෙලෙසෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. චිත්‍රපටි ශාලාක තියෙන ශ්‍රීජීතරය අසභ්‍ය චිත්‍රයක් පෙන්වන චිත්‍රපටයක් පෙන්වන කියලා කෙලෙසෙන්නේ නැහැ. බුද්ධ ආගමේ සම්බන්ධ චිත්‍රපටයක් පෙන්වයි කියලා ඒ රිදි තිරේ සෝවාන් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ හිත මෙතෙන් ගියාට පස්සේ ඔය පේන චිත්ත සංස්කාර වලින් කෙලසෙන්නේ නැහැ. මේවා සංස්කාරම කරගන්න තියෙන්න ඉන්නවා දැනගන්න ඕනේ. සංස්කාර වෙන්නේ මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගියොත් තමයි කියලා මෙතනදී තේරෙන පටන් ගන්නවා අපේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව මොන්න තාලේ මේ අහකන දේවල් නැගේ දාගන්න හදනවා. එතකොට කියනවා පුළුවන් නම් භාවනා ගෙනියන්නේ කියලා. කලන ගඟක් ආව වියලි තැනක වාඩි වෙලා ඉන්න මිනිස්සේ ගඟ දිහා බලාගෙන ඉන්නවා විතරයි. අත දාන්න යන්න එපා පෙඟින. ගඟ කැළඹෙන. කකුල දාන්න යන්න එපා කකුල පෙඟිනවා ගඟ කැළඹෙනවා. පුළුවන් තරම් වීදිව ඉඳගෙන යන දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේක තමයි ජීවිතයේ තියෙන ප්‍රධාන වැදගත්ම වූ දාන පාරමිතා. දා ගන්නවා කියන එක තමයි සංස්කාර කර ගන්නවා කියලා කියන්නේ. අනිත් එක තමයි මෙතෙන්ට යනකොට සියල්ලම මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. සමහර යෝගාචර හිතනවා මේක හීනයක්ද දන්නෙත් නැහැ කියලා. මනෝ විකාරයක්ද දන්නෙත් නැහැ කියලා. නමුත් එකම සරණයි තියෙන්නේ එතෙන්ට ආපු පාර දන්නවා. බුදුආමතරෝ මේම කාය මේ චිත්ත සංකාර කියලා જાතියක් දේශනා කළා කියලා. දැන් ඒක තමයි මේ තියෙන්නේ මේකට ප්‍රතික්‍රියා නොකර හිටියොත් මේ මම මාගේ මගේ ආත්මය කියා ගන්න නැතුව හිටියොත් විවේකීව මේක දිහා බලන් හිටියොත් අර ආනාපාන සංසිඳන වාගේ මේක සංසිඳන. මේක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ප්‍රතික්‍රියා කරන්න පටන් අරගත්තොත් අර අනාහ කියන නයි ඔඩොක් වේදාගත්තා වගේ හිත කැළඹෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතනදී තාමත්ම සූක්ෂම විදියට තමන්ගේ සීලය පරීක්ෂා කරනවා. මානසිකව හීනමානයක් හෝ අධිමානයක් තියෙනවා නම් පිස්සු හොඳ එකේ නෝ මෙතනදී. ඒ නිසා මෙතෙන්ට යනකොට හොඳ මානසික සෞඛ්‍යයක තියෙනවා. ඒ නිසා ඊට ඉස්සෙල්ලත් තමයි මේ සීලය පිළිබඳ ශ්‍රද්ධාව පිළිබඳ සහ මානසික සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂා වෙනවා. මෙතනදී අන්තිම පරීක්ෂාව කරනවා මේ දේ වෙනකොට මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව වැරද්දක් ඇත්ත වශයෙන් දැනගන්න එක. නැත්නම් මිච්ඡා දිට්ඨි අයෝනිසෝ මනසිකාරය හොඳ පෙරදක්මක් නැතිකම තිබුණොත් එක තන කරකෝ කරකෝ කරකෝ කරකෝ කියන්නේ. මචං දිට්ඨිය දිට්ඨිජු කම්මේ සිට වෙන දිට්ඨිය ඍජු වෙන්න ඕනේ. හොඳට සද්ධාවක් තියෙනවනේ බුදුහාමුදුරුවෝ පිළිබඳව. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ පිළිබඳන ප්‍රසාද සද්ධාව නෙමෙයි මෙතන ඉල්ලන්නේ. ඕකප්පණ සද්ධාවක් තියෙනවනේ බුදුරජාණන්සේ විහිළුවක් නෙමෙයි කතා කරන්නේ කරලා බලපු දෙයක් මේ කතා කරන්නේ. ඒ වගේම කාටද කිව්වොත් කෙරුවොත් හොඳක් වෙන දෙයක් මේ කතා කරලා තියෙන්නේ. ඒ නිසා මම බුදුන් විදිහෙන් මගේ ජීවිතේ පූජා කරනවා. කය පූජා කරනවා. මේ දේ වෙනුවෙන් මම අපකප්ප වෙනවා කියලා. ඒකටම යෙදෙන සද්ධාාවක් ඕනේ. ඒක මම නැවතත් කියන අමූලික සද්ධාාවක් නෙමෙයි. ඒ වගේම හොද්දට පසුබිමක් තියෙනවනේ මම ඉන්නේ සීලක කියන එක. කොත්තනක හෝ සීලේ කඩුණා කියලා දැනගත්තොත් ඒ යෝගාචිත්‍ර මේ වෙලාවේ බාහන හරියන්නේ නැත්නම් මගේ සීල නිසා තමයි මගේම අඩුපාඩු නිසා තමයි කියලා අර හිත හීනමානයකට වැටුණොත් මේ ආය අර සමතප්පාවේ කන්න බැරි වෙනවා. ඒ වගේම චෛතසිකයක් තියෙනවා මේ අදිමොක්ඛය කියලා. අදිමොක්ඛය කියන්නේ පෙරදැක්ම. තමයි දැනගන්න ඕනේ මේ සංස්කාර සංසිඳනකොට මෙහෙම තමයි ස්වභාවය. උපේක්ෂාව කියන්නේ මේක තමයි. සතිය ඊටාම උත්කෘෂ්ඨ මට්ටම කියන්නේ මේක තමයි. නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් තමයි කියන එක අහලා හරි දැනගත්තොත් ඒ හිතේ පහළ වෙන දේවල්, ගොජ දාන දේවල්, පෙන බබුරු වෙන දේවල් හිමීට හිමීට සංසිඳනකොට යෝගාවචරයට ඒ සංස්කාර සමතය එහෙම නැත්නම් මේ සංස්කාරයන්ගේ ඇති වෙන පැත්ත නෙමෙයි. සංස්කාරයන්ගේ නිරෝධ වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත දැකලා ඒක ප්‍රතිපත්තියේ ප්‍රයෝජනයක්, ඵලයක්, වටිනාදයක් කියලා තේරුම් ගන්නට පොතේ නම් ලක්ෂ වාරේ කියවටවත් මෙතෙන්දී අදාළ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. කොච්චර වරද්දගෙන හරි කමන්න කවදා හරි හරියට ඒකට පිළිපැද්දොත් වහාම ප්‍රතිඵලක් තියෙනවා. එනිසා මේ සංස්කාර පිළිබඳව කාය සංස්කාර වලට වැඩිය සියුම් බවක් වචී සංස්කාරේ තියෙනවා. විතක්ක ਵਿਚාරේ ඊටත් වැඩිය සියුම් බවක් තියෙනවා. චිත්ත සංස්කාර සමානපක මනෝ සංස්කාර කියලා පාවිච්චි කරනවා. මනෝ සංස්කාර කියන එක බුදුහාමුදුරෝ අර්ථකථනය දෙන්නේ වේදනා සහ සංඥා කියන චෛසික දෙක. මේ මතුවෙන නුහුරු වේදනා වගේක් මතුවෙන මේ නూరు සංඥා එහෙම නැත්නම් හඳුනා ගැනීම වගේ අල්ලගෙන සංස්කරණය කරන්න පටන් අරගත්තොත් ආය සංසාරයට අහුවෙනවා. ඒව සංස්කරණය කරන්නේ නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා හොඳට විවේකීව යන්න පටන් අරගත්තොත් ඒ ගැටෙන් අලුතෙන් ගැට වදින්න නැතුව මේක ගෙවම් කරන්න නම් ත්‍රිපිටකේ නොදැන හිටියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි දන්නවයි කියලා හිතාන හිටියොත් නම් පටලවල වටා ගත්තොත් නම් මේ වෙනුවට හිතෙනවා මේ විවේකයේ ඉන්න එක අනිච්චන් දුක්ඛංග නැත්තම් කියලා මෙනෙහි කරන හොඳ නැද්ද? අසුභ භවනා කරුවොත් හොඳ නැද්ද? බුද්ධ අනුසති ටිකක් කරුවොත් මොකද? මම මම මෛත්‍රී භාවනා කරන වෙලාවේ මෛත්‍රී භාවනා මොනවද කියන්නේ මේ සේර්ම සංස්කාරය. මේ වෙලාවේ බුද්ධානුසය සංස්කාරය කියලා හිතාගන්න. මේ වෙලාවට කරන මෛත්‍රී භාවනා සංස්කාරය. ඔක්කොම දේ තමයි යමක් නොකරේ. මේක තමයි අපිට බැරිම දේ. යමක් නොකර පිළිසිදු වෙන හිත දිහා බලාගෙන මේ සංස්කාර ශක්තිය වෙන්න ඇරලා බලානින් එක තමයි සක්කාය දිට්ඨියට කරන්න බැරි. මාන්නයට කරන්න බැරි. තණ්හාවට කරන්න බැරි. ඒ නිසා තණ්හා මාන දිට්ඨි ආහාර නැති කරලා ක්ලාන්ත කරලා ගෙවම් කරන්න නම් මේන දේවල් එක ප්‍රතික්‍රියා කරන්න නැතුව මම මාගේ කියන්නේ නැතුව ගතකරනද අපිට මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාවේ තියෙන ෂටගති මායාවී ගති සහ වංචනික ගති පිළිබඳව හොඳ පුළුල් අවබෝධයක ඉන්න ඕනේ. හැබැයි අපේ තේරවාදයේ තියෙන වටිනාම දේ තමයි මේ හරියට මේ පාර ඇඳගෙන ගිහිල්ලා මෙන්න මෙතනදී ඔබට මේ මේ දේවල් වෙනවා මෙහෙම වෙනකොට මෙන්න මෙහෙම කරාපන් කියලා වෙන කිසිම ශාසනයක නැති. සීතියමත් ඇඳලා දීලා පෙන්නලා දීලා තිනවා මේ මේ තැන්වල බොරු වලවල් තිනවා මේ වකුරු වලවල් තිනවා මඩ බොරු තිනවා ගවර වලවල් තිනවා වැටෙන්නේ නැතුව ඵලයන් කියන එක කියලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ. පසුගිය අවුරුදු 1000ක පමණ සිංහල බුද්ධ ආගමේ මේක ඇහැලියා. අපි බෝධි පූජා වලට පෙළඹෙනවා. අපි බැර ගහන්න පෙළඹුණා. ගිජ්ජු හොල්ලන්න පෙළඹුණා. කොඩි ගෙනියන්න පෙළඹුණා. ගෝසා කරන්න පෙළඹුණා. ඒක ලියලා සම්බිපල්ලියේ පස්සරයක් ඒ අල්ලාහු අක්බර් කියනකොට අපි තත් දවසේ පිටිත් දානවා. යාරකට උඩින් යන්න දානවා. අරකට මේ මූල ධර්ම කරන්න දානවා. මේ ක්‍රමයට ගියාට පස්සේ මේ සංසිඳවනවා කියන එක එහෙම නැත්නම් රසම්බණය සංසිඳ වීම කියන එක අපිට අමතක වෙලා තියෙනවා මේ උරුට්ටු වෙච්චා. කොතනදීද මේක ගිලිහුනේ කියන්නේ හරි අමාරුයි. හැබැයි මේ අනුරාධ ප්‍රයෝගයේ පොළොන්නර යුගයේ වෙනකොට මේක සෑහෙන පණ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ තිබිලා තියෙනවා. අවාසනාට වගේ මේ බටහිර ආක්‍රමණ එහෙම නැත්නම් මේ බුද්ධාගම විරෝධීව කටයුතු කළ ඇත්තෝ මේකට නම් අත තියලා නැහැ. ඒගොල්ලෝ ඒ විනෝඩ කිරුවේ මොකද්ද? කාමයේ හඳුන්වා දීම. ලාභ සත්කාර සිලෝක හඳුන්වා දීම මේ පට්ටන් දීම. දීපු ගම බුද්ධ ජනතේ සඳහන් කරපු අඤ්ඤෝයි වික්ක වේලාව සත්කාර සිල සම්මානෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා කියලා ලාභ සත්කාර දීපු ගමන් මේ නිවන් ගමන ඇහිදෙනවා. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාව ගොජ්ජ දාන. ඊට පස්සේ කියලා කියනවා බුද්ධ ධර්ම ගැන ත්‍රිපිටකය දන්නවනම් ත්‍රිපිටකය කටපාඩම් කරන්න පුළුවන් නම් හිටගෙන බණ කියන්න පුළුවන් නම් අන්න බුද්ධ ධර්ම. හැබැයි මේ මනුස්සයා ගාව මේ සීල සමාධි ප්‍රඥා පැත්තේ මේ විපස්සනා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඕනේ මේ ටික දන්නවනම් පුළුවන් කියන මට්ටමට මේ ආගම සහ ධර්ම දෙක අතරදී අර මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා අපරිපත්‍ය අවිජ්ජා දෙකෙන් අපපටිපත්‍ය අවිද්‍යාව ලොක් කරලා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව පතර තියාගත්තා වගේ ආගම ඉස්සරහට තියලා අපි ධර්මෙ පිටිපතර දාගෙන ගිහින් තියෙනවා. මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ විදර්ශනා පරපුර පොතෙන්ද ගිලිහුනේ කියලා බලන්න විශාල ගවේෂණයක් කරලා තියෙනවා. කරලා බලන ලොකු සංසයට නැවතීමේ ලකුණම දැකලා කියනවා අපේ සිංහල ඇතුළ විපස්සනා පරපුර කැඩුනේ. කැඩුනේ අන ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා බොහොම අමාරුවෙන් අන්තිමටම නැතිලා කියලා. එනිසා අවුරුදු 13 දී වගේ පැවිදි වෙලා, يعني 1913 17 දී පැවිදි වෙලා 50 ගණන් වෙනකම් අරණ්‍ය වලට ගිහිලා පුස්කොළ පොත් බලලා හොයලා කියනවා මේ පැවිද්දේ. නිසරණාධ්‍යාසයේ ප්‍රයෝජනය අද බැරිද කියන්නේ. දකින්න දකින්න හැම කෙනාම කියලා තන බෑ නෑ. අපිට ගුරු පරපුරු නෑ. විදර්ශනා පරතරක් නැහැ, භාවනාවක් නැහැ. ඒක නිසා ඔය සීලය රැකගෙන ඉමු කියලා. මොකද ලොකු සාතකාව තිබිලා තියෙනවා නෑ මේක එහෙම වෙන්න බෑ. බුදුහාමරංග මේක තිබිලා තියෙනවා අදිෂ්ඨානයක් මේක අපේ ශක්තියක් නෙමෙයි බුද්ධ ශක්තියක් තියෙන මේක හොයන්න ඕන කියනකොට තමයි ওই ධනවකන්දර ගිහිල්ලා ගුරුමින් ආපු ස්වාමීන් වහන්සේලා දැකලා හරියටම ලස්සනට පෙන්නලා දුන්නා මෙන්න මේකයි පාර. මෙන්න මේ මේ තැන්වල කඩ කඩින් තියෙනවා. කඩුළු තියෙනවා. බාධක ජීවීන් තියෙනවා. හරියටම මිච්ඡා ප්‍රතිපatti අවිජ්ජාව පිළිබඳ දැනගෙන ගියොත් අපටිපත්‍ය අවිජ්ජාවෙන් අඩුපාඩුකම් තිබුණත් යන්න පුළුවන් කියන එක දැනගෙන ඉස්සල්ලාම වගේ ලංකාවේ මිනිහෙක් ඔය විදර්ශනා පරපුර ගැට ගැහුවට පස්සේ උන්වහන්සේට ඔය පඬිස්සන් චාර්දනා කරලා කියනවා මේ ගොඩ ලියලා තියන්නේ. මොකද මේ ඉස්සරහට මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති නිසා මේ කොච්චර රිලේ රේස් එකක් යනකොට බැටන් එක වැටිලා කොච්චර ජීවත් ඇති වැඩක් නැහැ බැටන් එක ගෙනියන්නේ නැතුව දුවල වැඩක්. ඇහිලා තියෙන්නේ දැන් ආය හම්බුණා කියන එක ලොකු සාන්දල් යන්න උත්සාහයන් තියෙනවා ඔය විදසුණු පරිපෝල කියලා පොතක් වශයෙන්. ඒක කියවනකොට තේරෙනවා කොච්චරක් ලෙවකකා ලෙවකකා පුස්කොළවොත් කියවලා කියනවා. කියලා ආර પરම්පරා මේ ගුරු પરම්පරා ඔක්කොගෙම තිබිලා තියෙන උපරිමය. උපරිමයේ තිබිලා තියෙන්නේ චතුරාර්යක භාවනා විතරයි. මෛත්‍රී භාවනා බුද්ධානුස්සතිය අසෝ මරණ සත්‍ය තිබිලා තියෙනවා. ඒකත් මොකද්ද? ඒකට කියපු ગાථා ටික බුදුහාමරෝ ගාව ඉඳගෙන කියෝන එක තමයි භාවනාව. කරලා ධ්‍යාන ලබන කතාවකුත් නැහැ. ඒ චීති තමයි හරියටම භාවනා කරලා ඉඹීම හැකිලිම වේවා ආනාපාන සතිය වේවා කායන පශනා වශයෙන් ඒ අරමුණ හොඳටම ගෙවම් කරලා ඒ ගෙවම් කරනවායි කියලා කියන්නේ නැතිවීමක් අසරණ වීමක් නීරස වීමක් බය කරන දෙයක් නෙවෙයි මේ සංස්කාර සමතයක් මේ හිත වෙන්නේ මේ කාය සංස්කාර මට්ටමේ. ඒක සමතේ කරාට කාපට් එකේ යට තියෙනවා. එහෙම නැත්නම් චිත්ත සංස්කාර වශයෙන් තව වෙනමම පොදියක් තියෙනවා. එතන තමයි ගැටෙන්නේ. ඔය කාය සංස්කාර සමතේ නම් Hindu ආගමෙත් තියෙනවා. කතෝලික ආගමෙත් තියෙනවා. මුස්ලිම් ආගමෙත් තියෙනවා. ශීක් ආගමෙත් තියෙනවා. ඒක අයින් කරුවට පස්සේ මේකයි ඒකේ නියම ඵලය කියන එක හෝ ඊට යට තියෙන අනුසය මට්ටම ගැන කිසිම කෙනෙක් හිතුවේ නැහැ මේක මිනිස්සුකුර කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක හිතුවේක දෙයයන් ආශ්‍රිතයේ වැඩක් තියෙන අපිට කරන්න බෑ. ඒක මරණයෙන් පස්සේ දෙයයන්ගේ අනුකම්පාවෙන් කෙරෙන්නේ කියලා. මොම ਸਰවචනන්සේ ලියලා කියලා ගෝලිය හදලා පරම්පරාවෙන් ගෙනල්ලා හොඳ තෝම් පෙන්නලා දෙන කෙනෙකුට සුදුසුකම් නම් ගොඩක් ඕනේ. හැබැයි මේ සුදුසු අංගවල ත්‍රිපිටකය දැනීම කොහොමඩක්වත් නැහැ කියලා මතක තියාගන්න. ඒ කිසියම් පූජා සත්කාරයක්වත් නැහැ. මොනම දෙයක්වත් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හෝ ආස්තිස් බෝධිපාක්ෂික ධර්ම අරගෙන බලන්න කිසිම තැනක ඔය ගෙජ්ජි හෙලිය නැතුවට පොඩි විශ් කිරුවේ නැතුවට බෙර ගැහුවේ නැතුවට නැටුම් ගණ්ඩායම් දාලා නැටුවේ නැතුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේක කරනකොට භාවනාවට බාධායි කියන එක විතරක් කියන්නේ. මේ සංසිඳ වීමක් පැත්තයි කරන එකයි මේ අවසන පැත්තක් කරනවායි කියන එක දෙකක්. ඔය සේරම යන්නේ දාන සත්කාර සම්මාන දිලෝක පැත්තට. නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේ ගඟ දිගේ ඉහළට පීනන ගමනේ මේ සියල්ලම නටද්දි දඟලද්දි තමන්ගේම අනුසය කෙලස් පවා තමන්ගේම වංචනික ධර්ම ෂටගති මායාවේ ගති ඒක නැත්තම් වංචනික ධර්ම මේ මොනවා හරි හිත්‍යක් ඇති කරන්න හදද්දී සංස්කාර කරගන්න හදද්දී නෑ වුණා වගේ කන් තිබුණට නැහැ වුණා වගේ ඇස් තිබුණට නොදැක්කා වගේ දැනුම තිබුණට මෝඩෙක් වගේ කොන්දපන හයිය හති තිබුණට දුබලෙක් වගේ බලමිණියක් වගේ ඉඳගෙන මේ සංසිඳීම කරවුවොත් අන්න තේරුම් කරගන්න පටන් ගන්නවා හරි බාර දැනගෙන කාය සංස්කාර සංගමනේ සංසිඳවගෙන ගියත් ওই චිත්ත සංස්කාර පැත්තමට යනකොට අපේ මේ ෂාට ප්‍රඥාව මේ ෂට ප්‍රඥා කියලා මම හඳුල්ලා දෙන්න හදන්නේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව මොන්න තරම් දහංකට දානවා කියන්නේ. ඒක පිළිබඳව බුදුහාමර කිසිම තැනක අව탁සිරු කරන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මෙතනයි ගැටේ. ඒ නිසා හොඳම දේ තමයි ඒන ප්‍රශ්න කල්යාණ මිත්‍රයන් අතර සාකච්ඡා කරන්නේ. දන්නේ කෙනෙකුට කියලා අහගන්න. හොඳට මතක තියාගෙන තනියම කල්පනා කරන කවදාකවත් ගොඩ එන්න බෑ. ඒක අනිවාර්යෙන් පරතෝഘോഷය අවශ්‍යයි. පරතෝഘോഷ කියලා කියන්නේ මේ ප්‍රශ්නේ ආපුවම මේමයි කරන්න කියන එක අවශ්‍යයි. සමහර විට ඒක ත්‍රිපිටක අධ්‍යාපනය තුලත් ලැබෙන්න ඉඩ තියෙනවා. මේ කැලලයි මෙතෙන්දී යොදන්න ඕන කියන එක නම් ඒක නෑ. ඒක ඔය පොතේ දැනුමේ නෑ. ඒක නිසා මේ අවිද්‍යාව සහ සංස්කාර අතර තියෙන මේ සම්බන්ධතාවයේදී ඇතුළත පැහැරෙන වෙනුවට බාහිරය කොච්චර දඟලුවත් ඒක අවුලකට පත් වෙන මිසක විසඳුම් පත්යකට එන්න බෑ. විසඳුම් තත්වයකට ඇතුළට ගියත් එන්න බෑ. මොකද උගා අතුරු මාර්ග තියෙනවා. බොරු වලවල් උමම් මාර්ග වගුරු මේ එහෙම නැත්නම් ගවර වලවල් හරියට තියෙන හැබැයි බුදුරජාන් වහන්සේගේ නොකිය වෙන බණක් තමයි මේ හරියදී ගවර වලකට වැටුණත් සාධාරණයි පිනක්. මොකද මේ වැටෙන්නේ නැතුව යන්න බෑ දැන් සර්වචනාංශ උනත් අන්තිම භවයේ පස්චිම භවිකයක් වශයෙන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට අනිතකොට හිතා ගන්න බැරි දෙල්ලන් ටිකක් කරලා. කොටිම ශිෂ්ට සමාජය කියන්න බැරි ටිකක් ආර්ය පරිශ්‍රණයේ කරලා තිනවා මේ මේක ඉස්සලා හොඳටම දැකලා. මෙන්න මේ ජීවිතෙත් ඒක කලපිට මැදලා බලන්න. බලලා තමයි උනා සඳහන් කරේ දැන් උඹලට මම කරපු දේවල් කරන්න ඕන කමන්නේ. මම මැද මාවට කියලා දීලා තියෙනවා. ඒ නිසායි ලොකු සංසේ නිතරම බුදුහාමරගේ ගුණ ගැන කතා කරනකොට සඳහන් කරන්නේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා. බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා. බුදුරජාන් වහන්සේගේ තමන් වහන්සේගේ මහා කරුණා මහා ප්‍රත්‍යාව නිසා මේ සත්‍ය කරේ එන තින දුක් විශාල රාශියක් අයින් කළා දාතියි. ඒකේ මනුෂයාට කපට හිතා ගන්න බැරි අම්මා මුත්තටවත් කියලා දෙන්න බැරි જાති සැප රාශියක් ලං කළා දීලා කියනවා. ඒ කාලෙට තමයි බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. ඉතින් ඒකේ වුණත් යනකොට තේරෙනවා ඒ සංසිඳීගෙන යනකොට කොච්චරක් අපි දන්නවයි කියලා හිතාන දින දේවල් අපිට විරුද්ධව යනවා. ඒ සඳහා අපි ලොකු ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා නම් එකයි උන්වහන්සේ විතර මතක් කරන්නේ ලෑස්ති වෙලා යන්න. ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා කාය ජීවිත නිර්පේක්ෂව මේ කරගෙන යන එක තමයි තියෙන්නේ. ඉතින් අටුවාචාර්ය ප්‍රංශල සමහර වෙලාවල් වලට මෙවැනි தත්ත්වයන් යටතේදී ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා ආදී පංචේන්ද්‍රිය ධර්ම දිනු කිරීම සඳහා දිනු කිරීම සඳහා ක්‍රම රාශියක් පෙළගස්සලා තියෙනවා බුද්ධ ශාස්ත්‍ර දේශනාවේ සඳහන් වෙනවා සක්කාය කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති සක්කච්ච කිරියාය සප්පාය කිරියාය සාතච්ච කිරියාය මේ වැඩේ කෙරෙන්න ඕනේ සැප පහසුකම් ටික අවශ්‍ය සප්පාය කරනු පුළුවන් තරම් සරසලා දෙන්නේ කියලා. හැමදාම නියම වෙලාවට වාඩි වෙලා පුළුවන් තරම් ගැඹුරකට ගිහිල්ලා ඒකට ඉන්න ඕනේ පහසුකම් ටික සලසලා දෙන්න. සාතච්ච කිරියා සම්පාදිත නිතිපතා මේ වෙලාවට ඒක කරන්න. ප්‍රතිඵල තිබුණත් නැතත් කරන්න. සක්කච්ච කිරියා සම්පාදේවි සක්කසලා යහ යටහත් පහත්ව බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් මේ වැඩේ කරන්නේ. මේක මේ බිස්නස් එකක් කරනවා වගේ හෝ ලාභ සත්කාර බලන්න කරනවා නෙවෙයි. ඒ වගේම කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේසි. මගේ කාය තියෙන්නේ තිබේවා, ජීවිතේ තියෙන්නේ තිබේවා. මෙවැනි අරිය පරිේශනයක් සඳහා මට යෙදෙන්න විතරක් ලොකු දෙයක් කියලා මේ සද්ධාහදී ධර්ම වෙනුවෙන් කැප කරන්න පුළුවන්. ඒ වගේ සංඛාරාණං කයමේවානුපස්සති. කාය සංස්කාර වේවා, වචී සංස්කාර වේවා, චිත්ත සංස්කාර වේවා ගෙවෙන ධර්මටයි වැඩේ තියෙන්නේ. නිසා සංස්කාර වලට කියනවා අර්ථයක් රැස් කිරීම කියන. සංස්කාර නම් දේවල් රස පිං රස හැකියාවල් රස මුදල් රස ලාභ සත්කාර සම්මාන රස නම් සංසාර කියලා හිතාගන්න. විසංකාර කියලා කියන්නේ රස කිරීම වෙනුවට ක්ෂය වේලා යනවා, වැය වේලා යනවා, නිරෝධ වේලා යනවා. ඒ නිසා සංඛාරාණං කයමේ වානපස්සේ සංස්කාරයන්ගේ ක්ෂය වීම දකින්න. හැබැයි තද බල පාළුවක් හිතට එනවා. තද බල තනිකන් දෝෂයක් හිතට එනවා. තද බල අසරණකමක් හිතට තද බල නීරසකමක් හිතට තද බල මම්මුලා වෙච්ච ගතිය දිශාමාරු වෙනවයි කියලා මේක පොතේ සඳහන් කරන දිශාමාරු වෙච්ච ගතියක් තේරෙනවා. ඉතින් ඒක උගෝදෙන කරන දෙකටලා ආය අර පරණ පුරුදු මේ සංඥා ගොඩක් ඔළුවට දාගන්න එක. නමුත් මේ නිවනේ ස්වභාවය තමයි කිසිම දෙයක ආලම්බණය වෙලා නැහැ. කිසිම දෙයකින් ඒක වචනවල දාලා විස්තර කරන්න බෑ. ඒ වගේම හේතුඵල ධර්මයෙන්වත් නිවනට යන්න බෑ. හේතුඵල ධර්මයෙන් නිවනට කිට්ටු කරුවට පස්සේ නිවනට වැටෙන්නේ අ හේතු ධර්මයකින් වැටේ. ඒ නිසා මේ නොදන්න තැනකට යනකොට කියා ගන්න බැරි තැනකට යනකොට පාළුතන්ට යනකොට පුරුෂ ධෛර්යයෙන් පුරුෂ ධාර්මයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ඉදිරියට යන්න නම් මේක දැනගන්න ඕනේ මේ වෙලාවේදී නැවතත් අර පරණ පුදු සංඥා ඇති කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව නිසා. ඒ නිසා ඒක නැති කරන්න අපපටිපත්ති අවිද්‍යාව නොදන්නවම නැති කරන්න. බණ අහන්න ඕන. ධර්ම සාකච්ඡා කරන්න. කමඨාන් සුද්ධ කරන්න. නැවත නැවත මේක කරමින් කරමින් කරමින් යනකොට ওই සංසිත වීමේ කලාව මේක කිසිම විද්‍යා ගුණයක් මෙතන නැහැ. මෙතන තියෙන තන්නිකර කලාවක්. අන්න එතන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සංඥා වේදනා දෙක විවිධාකාරයෙන් පසුබිමට සාපේක්ෂ නැති නෝසූත්‍රේ කරනකොට මේකට ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියන එක දැන් අපිට මේ බුදු කෙනෙක් පහළ වෙලා අවුරුදු 2600ක ඉතිහාසයක් තිබිලා භාවනා මධ්‍යස්ථාන හදලා දීලා ගුරුවරු වෙවිලා කාණ්ඩ දීලා බොණ්ඩ දීලා ඔක්කොම කරත් කරන්නේ. බුදුහාමුදුර කොහොම හොයාගන්නද කියලා නිකමට හිතා. මේක මධ්‍යම ප්‍රතිපදා කියලා මොන තරම් මොන තරම් අහඹයක් වෙන්න ඇද්ද ඒකෙදි කියනවා කම්පියුටර් එක ඕපන් කරලා කීබෝඩ් එක කැරලා රිලෙව් එකට නටන්න දුන්නොත් කීබෝඩ් එක උඩ කොච්චර කලාතුරකින් MEC equal C square කියලා වදීද කියලා අහනවා මේ ස්ක්‍රීන් එකේ. ඒ තරම්ම වදින්න ඉඩ තියෙනවා. ඊළව නටනකොට ඒ වර එක MC MEC equal C MC equal C MEC equal to NE e is equal to C square. අන්න ඒ වගේ පොට්ටයක් බුදුහමරන්න වැටිලා තියෙනවා. හැබැයි හරියටම මේකයි ධර්ම කියලා උන්වහන්සේ ඇල්ලුවා. මේ වෙලාවේදී සංසිඳන එකයි කරන්න ඕනේ කියලා. මට මම නිතරම කියන දෙයක් තමයි ඒ කියන කොටත් අඟ කිලිපොළනවා. මේක අපිට වෙන්නේ නැති නමුත් අපි කවදාකවත් හිතුවේ නැහැ මේකයි මධ්‍ය ප්‍රතිපදා කියලා. මේක තමයි විද්‍යාව කියලා. මේක තමයි සංස්කාර සමතේ කියලා. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ තරම්ම කාමයේ පිටිපස්සේ ඇවිදින. මේ තරම්ම එකිනෙකා පරයාගේ පර පරයා කටයුතු කරන්න හදන මේ කාම ලෝකේ. මේ තරම්ම අම්මා අප්පටත් බොරු කියන මේ ලෝකේ කාටද මේකේ හේතු ගන්නලා දෙනවයි කියන්නේ. මෙච්චරම කාමේ අඳුරම් පිනවන්න රූප මදි, ශබ්ද මදි, ගන්ධ මදි, රස මදි, පොට්ටබ මදි කියලා. දඟලන මේ දේශපාලන ආර්ථික විද්‍යාව සමාජයක් තියෙන සමාජ ධර්මයක් තියෙන තැනක මේ දේ තව මනසකට සම්ප්‍රේෂණය කරනවා කියන එක පොඩ්ඩක් හිතන්න. හිතා ගන්න බැරි ආශිර්වාදයක් තියෙනවා. ඊටත් පස්සේ අවුරුදු 2600ක් මේ දක්වා එනවයි කිව්වහම අපේ પરම්පරාවේ මේ ආර්ය પરම්පරාවේ තේරවාද પરම්පරාවේ මොන්න තරම් කැපකිරීමක් කරන්නද මේ ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ ඒක කියලා දෙන්න ගියාම ගිහියන්ගේ වැඩේම ගෝලයන්ගේ වැඩේම චරුචුරු මට අරක නෑ මේක නෑ එහෙට කරන්නම්. එව්ව අහනකොට බිමට දාපුවත් බල්ලෝ කන්නේ. මොකද අපේ හැම හැකියාවක්ම තියෙන මේක කරන්න බෑ කියන්නේ. ඒකේදී හරියට මේ කතාවේ මේ චිත්ත කතාවක් පොත පොනකොට කාටට ගිරාඬුවක් දාලා හරස් කරලා අර කසාය පොවන්න වගේ මේ ගිනල්ලා දීලා තියෙන ගමන දිහා බලනකොට තේරෙනවා මේ අවිජ්ජාව සහ සංස්කාර අතර තියෙන මේ තට්ටු මාරු සිස්ටම් එකේදී ඒ හරහා මිච්ඡර අවිද්‍යා ලෝකකින් සංස්කාර නොකර සිටී. චේතනා පහළ නොකර සිටී. එහෙම නැත්නම් නව නිර්මාණ සකස් කිරීම, අරැඳීම්, ගෙත්තම් පන්නන් වැඩ, රැස් කිරීම අඩු ගන්න එක චිත්තක්ෂණයක මට්ටම පරිශන මට්ටමේ නොකර ඉන්නවා කියලා කියනකොට තේරෙනවා මේක සම්පූර්ණ මේ සමාධිය යන ගමනත් එක්ක බලනකොට පටිච්චෝත ගමනක් කියලා සර්වදර්ශී දේශනා කරනවා. හැබැයි ඒක කියනකොට හරි බයක්, හරි ගෞරවයක්, හරි බැරි වෙයිදෝ කියන සැකයක් පහළ වෙනවා. නමුත් කිසිසේත්ම මේ ධර්ම දේශනාව හෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම මන්දෝත්සාහය කරන්න නෙවෙයි තියෙන්නේ. එකයි කියන්නේ මේ ගමනේ අපි දැන් තෑහෙන්න වැඩ ඉවරයි කියලා මම කියන්නේ. ඒ මූලිකම අවශ්‍ය කරන සීල ශික්ෂාව කියලා කියන පුංචි වැඩක් නෙවෙයි. මේ දෙයක් වගේ දකිනකොට නීවරණයන්ගෙන් තොරව ඒ චිත්තක්ෂණ කීපයක් හිත පවත්නවා කියන චිත්තවිසුද්ධිය කියන්නේ ඒක නිකමටවත් අව탁සිරු කරන්නේ නෑ. ඒකේදී අඩුගානේ අපි ළඟ අවිද්‍යාව තියෙනවා මිච්ඡා දිට්ඨිය තියෙනවා අපි ධම්මා දිට්ඨිය හදන්න ඕනේ විද්‍යාව ඇති කරන්න ඕනේ කියලා මේ Taman ළඟ තියෙන මේ අඩුපාඩුකම් ටික පිළිබඳව ස්වයං විවේචනයක් කරන්න පුළුවන්කම කියලා කියන්නේ පුදුමාකාර නිහතමානී ගතියක්. ඒ තීදීත් අපිට දැක තියෙන සාධාරණයි. අපි කරන්නේ ඒක මේ කවුරු කරන දෙයක් නෙවෙයි. හේතුඵල ධර්මයේ කියන්නේ නරක දෙයක් වෙනවා නම් ඒ හේතුඵලයෙන් හොඳ දෙයක් වෙනවා නම් හේතුඵලයෙන්. නමුත් අර සංකීර්ණ විදිහට මේක ලස්සනට ගෙවක් කරලා බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකයේ ඇති වෙන තාක් ඇති වෙන දුක්මයි කියලා. එනිසා යම් තැනක යම් දෙයක නැතිවීමක් වෙනවා නම් ක්ෂය වීමක් වෙනවා නම් වැය වීමක් වෙනවා නම් නිරෝධ වීමක් වෙනවා නම් ওই නිරෝධ වෙන්නේ ක්ෂය වෙන්නේ වැය වෙන්නේ දුක්මයි. එචා පුළුවන්තරම් නිරෝධේ පැත්තට පුළුවන්තරම් ක්ෂය වෙන පැත්තට පුළුවන්තරම් වැය වෙන පැත්තට සාදරව සක්කච්ඡකාරීව බලන්නේ කියන. උදාහරණයක් වශයෙන් කියනවා නම් ප්‍රස්වාසයේ අගදියා බලන්න නිවන වගේ. ප්‍රසවාසය කියන්නේ තද්ද බල ක්ෂය වියයි. තද බල වැයවියාම. තද බල නිරෝධය. ඒක ආනාපාන සංසිඳනවා කියන කෙනෙකුට හිතාගන්න මේක තමයි නිවන කියන්නේ. මේ තමයි කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ. ඒ නිසා මොන දෙයක් ඇවිස්සලා තිබ්බත් උන්ට මතක තනෝ කොයි දේ ඇවිස්සුලත් නෙවෙයි. කොච්චර අපි දැක්කනේ අවුරුදු 30ක් විතර ඔය මේ මේ යුද්ධයක් තිබ්බනේ. අපිට ඒ කාලේ හිතාගන්නත් පුළුවන් කමක් තිබුණේ නැහැ මේ කෙලවරක් තියෙන්නේ. ඉවරයි. එතකොට නම් අපිට සතුටක් තියෙනවා. ඒ නිසා කියනවා ඔය සංස්කාර සංස්කාර වල බුදුරජාණන්සේ ඇත්තටම මේ කුඹලා කියන නම සඳහන් කරනවා. කුඹලා කියන්නේ නිකන් ආකාරයෙන් මැටි පිටක් අරගෙන අම්බලා ලස්සනට හදලා පුච්චලා එක එක මැටි වලන් හදන එක. විනහාමුදු කෙනෙක් කියලා කියනවා ආමුදු කෙනෙක් මේ සංස්කාරයන් පිළිබඳව කුඹලගේ උපමාවෙන් කියනවා කුඹලෙක් සුමානයක් කරලා හදන මැටි වලන් පොල්ලක් ගත්තාම වරුවෙන් කඩනවා. කුඹලගේ සුමානේ කඩ පොළුකාරයට වරුවයි. ඒ නිසා භාවනා හරියට පොළුකාරයෙක් වෙනම නම් ඔබ කොච්චර වළං හැදුවත් නෙලන එකයි තියෙන්නේ කෙලවරක ඉඳලා ගහන ගහන ගහන ගහන එක හැබැයි අර කනවල්ලම් ගහන පෙල්ලම කරන්න යන්න එපා. අවුරුද්දාසේ කනවල්ලම් ගහන එක ඇතුළේ තියෙන ගොම. යවුවට පස්සේ ඇඟට වැටෙන. මුද්ද අවදිය. මුද්ද සතියෙන් මතක තියාගන්න අපි මෙතෙක් කරපු සෑම නිර්මාණයක් තුළම තියෙන්නේ මම ආයනයයි මාන්නයයි තෘෂ්ණාවයි. ඒ තිබිච්ච වේවතේ වෛර කරන්නත් එපා. මොකද ඒක කවදාද අතාරින්න වෙනවා. නිසා ත්‍රිවචෙන් අතාරලා මේ මොහොතේ ආශස්වස සංසිඳනට පස්සේ ඔකට අසුභ භාවනාව කරන්න යන්න එපා. ඔක අනිච්ච දුක්ඛම් කියලා බලන්න යන්නත් එපා. මෛත්‍රී කරන්න යන්නත් එපා බුද්ධාංශ කරන්න මේ ගෙවෙන එක ලොකු දෙයක් ඊට පස්සේ පස්සේ මතක් කරනවා අපි හිතමු රූප පේනවා සද්ද ඇහෙනවා ගඳ දැනෙනවා එමත් හිතවිලි එනවා ඔය සේරම ආ එන්නේ අඳයි එන වෙලාවේ බය වෙනවට වැඩිය යන වෙලාවේ සතුට වෙන එක විතරමයි විපස්සනා කියලා කියන්නේ. ඡායානපත්තන, වයානපත්තන, නිරෝධානපත්තන කියන්නේ ඒකේ සරලම නිදර්ශනය තමයි ප්‍රස්වාසයේ අගට. පිම්බි වැකිලෙන් බලන එක නාගේ හැකිලීමේ අග. හොඳට බලන්න කෙවෙයි. ඉතින් මේක හරියටම මේ තැනටම එල්ල කරලා දේශනාවක් තමයි යොකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච තැන සඳහන් කරන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේදී යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. උනාච කියන යම් තාක් ඇති වෙන සුළු ඇති වෙන සහැවි ඇති වෙන ස්වභාවයත් ඇති වෙන සියල්ල නිරුද්ධ වෙන සුළුයි කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. මේ ශාප කරා පැමිණෙන සෑම දුකක්ම ගෙවෙන සුළුයි. අප කරා පැමිණෙන ලෑම ලාභයක්ම සත්කාරයක්ම සමානකුත් ගෙවෙන සුළුයි. මේ ගෙවෙන පැත්තේ තමයි නිරෝධ සත්‍ය තියෙන්නේ. ඒ නිසා පටිච්චසමුපාදයේ අවිච්ඡපච්ච සංඛාර කියන වගේම අවිද්‍යාවත්තේ වාශේෂ විරාග නිරෝධා. මේ අවිද්‍යාවගේ ශේෂ නැතුව විරාග වීම නිරුද්ධ වීම නිසා සංස්කාරයන් එතන එතනම ලක්තනව ලොප් වෙනවා. ඒකට අපි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාව නැති කරන්න ඉගෙන ගැනීම කරනවා. බලන්න ධර්ම සාකච්ඡා කරනවා. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාවේදී නිහතමානී වෙන්න. ඡට මායාවී ගතිය වලට එන්න දෙන්න. ඒ නිසා බුදු ඥානවන්තෝය බුදු වෙන්නත් ඉස්සර වෙලා ඒ මාර්ග ඥානය සම්පාදනය කරන වෙලාවේදී පළවෙනි යාමේදී මේ දේවල් වල හට ගැනීම බැලුවා. ආශ්වාසය හට ගන්න පැත්ත. ප්‍රශ්වාසය හට ගන්න පැත්ත. කියන්නේ රූප ධර්ම හට ගන්න පැත්ත බලලා ඒක හොඳට තහවුරු කරලා හට ගැනීම සහ ආශ්වාසය. හට ගැනීම සහ ප්‍රශ්වාසය. කියන හේතුවත් සහිත ධර්මයෙන් දැකලා ඊට පස්සේ හටගත්ත දේ නැති වෙලා යන තැන බලුවා. මුල දැකලා මැද දැකලා මැද දැකලා මැද මුල දෙක දැකලා මැද මුල අග කියන ගෙවා යට පැත්ත දැක්කට පස්සේ උන්වහන්සේ තේරුණා මෙවැනි ඇතිවීමක් නැත්නම් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍රිදස අඤ්‍යතත්ත පඤ්ඤායති කියන ධර්මයට යට නොවෙන මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. උපාදයක් පැනෙනවා නම් ඒකේ විපරිණාමයක් පැනෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඒකේ වැයක් තියෙනවා. අපි මේ බය වෙන්නේ අපි මේ මානසික පීඩා ගන්නේ අසහනයටපත් වෙන්නේ උපාදේ පවණක් බැලුවොත් තමයි. ඒ වෙලාවේදී හරි බයක් නැත්නම් සමාන ආශාවක් පහළ වෙනවා. ඒක වැය වෙන පැත්ත බලන්නේ අපි දුර්මංග දුමංගලය අවාසනාවක් විදිහට කල්පනා කරන නිසා අපිට ගැම්මක් නැහැ, ධෛර්යයක් නැහැ, දෙයක නැති වෙන පැත්ත බලන්න. නමුත් ਸਰවඥාන්සේ ඉඳලා ඇති වෙන පැත්ත බලන්න උගන්වලා ඇති වෙන පැත්තයි මැදයි බලලා අග බලන්න කතා කරනවා. ඒ නිසා පච්චේ පරිකා ඥානය කියලා නාම රූප පරිච්ඡේ ඥානය කියලා කියන්නේ මැද බලන එක. ගොරෝසු වෙච්ච ආශාසය බලන. පච්චපරික ඥානය කියලා කියන්නේ ඒක හට ගන්නා පැත්තයි මැදයි බලන. සම්මසන ඥානය කියලා කියන්නේ මැදයි මුලයි අගයි තුනම බලන. ඉතින් මේකේ කලාවක් තියෙනවා. අපිට අල්ලන්න පුළුවන් නුගුණු මනසට නුතු භාවනා නොකර මනසට ගොරෝසු මැද පමණයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අල්ලලා ඒක හොඳට දැපෙන දමාගෙන ආම්බාම් කරන කීකරු කරගෙන කොහේ ඉඳලාදයි මේක එන්නේ කියලා සහේතුපත්‍ය බලන්න කියනවා. සංස්කාරයක් එන්නම් අවිද්‍යාව තියෙනවා. ඊට පස්සේ ලාවට පටන් ගන්න ආශ්වාසය ඇවිල්ලා ගොරොසු වුණාට පස්සේ මුල අග මුලයි මැදයි දැක්කට පස්සේ ඒකේ අග පැත්ත මෙතෙක් කල අපි නොදකින් නොපතන් කියලා හිටියට මෙතන තමයි සත්‍යය තියෙන්නේ මෙතන තමයි Nirodhe තියෙන්නේ කියලා ගෙවම් කරන පැත්ත බලන්න පුරුදු වුණාට පස්සේ හැම ධර්මයක්ම ගෙවම් කිරීමේදී නිවනක් ඉතුරු කරනවා. නමුත් අපි හිත පුරුදු කරලා තියෙන්නේ හට ගන්න පැත්ත බලන්න නිසා අපිට අර ගෙවම් කරන පැත්ත බැලීම නුහුරු වෙලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා වගේම යම් තැනක අවිද්‍යාව නැති වුණා නම් සංස්කරණේ සකස් කිරීම නව නිර්මාණ සියල්ලම නැති වෙලා ගිහිල්ලා ඒකෙන් විශාල ආනිසංසයක් ලැබෙනවා. හොඳට පිටට වද්දා ගන්න පුළුවන් නව නිර්මාණ අවශ්‍ය වෙන්නේ ප්‍රගතියක් අවශ්‍ය වෙන්නේ මේ දැන් මොහොත හොඳ නැත්තන්නේ දැන් මොහොත හොඳ නම් පිරිච්ච එකක් නම් සන්තුෂ්ටි කර එකක් නම් සම්පත්‍ති කර එකක් නම් අපිට මොකට එනව නිර්වාණ. ඒක නිසා හොඳට මතක් වෙනවා හැම නව නිර්මාණයක්ම හැම ප්‍රගතිශීලයක්ම වර්තමාන මොහොතට කරන නිග්‍රහයක් සහ ද්වේෂයක්. වර්තමාන මොහොත දැන් අංග සම්පූර්ණයි පිළිලා තියෙන්නේ ඊගාටත් එන්නේ මේ જાතිම එකක්මයි මොන જાතිමතෝක වෙනස් වෙන නිසා අලුතෙන් හදන්න ගිහිල්ලා වර්තමාන මොහොත පාගගෙන අනාගත දසුන් හදනවට වැඩිය ඒ එලඹ සිටි තියෙන චිත්තක්ෂණේ වටිනාකම. එබඳ ඒකට එලඹ සිටීම අප්‍රමාද වීම තුලින් වේද පටන් අර ගන්නවා ලෝකව්‍යාපී යම්තාක් ලෝකායත ධර්ම තියෙනවා නම් දැනුම තියෙනවා නම් ශිල්ප තියෙනවා නම් ඒ සේරගෙම කියන්නේ වර්තමාන මොහොතර කරන වෛරය. හැබැයි ඒක හරිම නිර්මාණශීලී. වර්තමාන මොහොත කරන වෛරයක් වශයෙන් නෙමෙයි අපි පෙන්වන්නේ ඒක. ඊගාව චිත්තක්ෂණය හැම වෙන සැපක් විදියට. හැබැයි ඒකේ කේනේ දැන් දැන් සතුටින් නෑ කියලා. මොන උද්‍රජනාති කියනවා අනාගතය කියලා කියන්නේ හීනයක් පමණයි තාම පත්වෙච්ච නැති එකක්. ඒ එන්න තියෙන හීන වෙනුවෙන් මේ ලද චිත්තක්ෂණයට වෛර කරගෙන, ද්වේෂ කරගෙන කෙලෙසන එක ඒක තමයි අවිද්‍යාව. මේක අපිට පේනවා මහ විශාල අමාරු ගම්භීර ධර්මයක් කියලා. ඒකත් හරි ලේසියට උත්තර දෙන්න තරම් පුළුවන් තරම් තමයි අපේම අවුරුදු 5 6 වෙච්ච පුංචි කාලේ ගැන හිතන්නේ. අපිට අතීතයක් අනාගතයක් මොකුත් නැහැ අපි අර ජොලියේ හිටියා. අපිට එදා හෙළුව තේරුණෙත් නැහැ. ඥාන පරිමකම තේරුණෙත් නැහැ. හොඳ නරක තේරුණෙත් නැහැ. අපි සතුටින් හිටියා විතරක් නෙවෙයි අපේ අම්මලා තාත්තලාත් අපි දිහා බැලලා සතුටු වෙනවා. ඒ මොකද අපි ළඟ අර මාන්නයක් නැහැ, තණ්හාවක් නැහැ, මොකුත් නැහැ. ඒ චිත්තක්ෂණේ අපිට කුරුමිනියක් දැක්කත් අපි මලක් දැක්කත් හැමදේම අලුත්. හැමදේම පිරිච්ච ගතියක් තියෙනවා. දැන් තමයි මේ අපි දියුණු වෙන්න දියුණු වෙන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න සල්ලි හම්බෙන්න හම්බෙන්න කවදාකවත් සන්තෝෂ කරන්න බැරි මකරුවේ බවටපත් වෙලා. දුණු වතුර බොන්නා වගේ කණ්ඩ කණ්ඩ තව කණ්ඩමයි හිතේ. හන්දාරිය චීස් කෑවට කමන්නද කියලා අහනවා. හන්දාරිය මුතර පළන් කෑවට කමන්නද කියලා අහනවා. හන්දාරිය අරක කමන්නද? කොහෙන් හරි කමන්නේ. ඛණ්ඩව තමයි. මේ මොකද කරන්නේ මේ මේ සංසාරේ හැටි ඕක තමයි. ඒ නිසා හොඳටම කල්පනා අපේ සෑම ඥානයක්ම පාවිච්චි කරන්නේ ජල බඩ මොකක්ද ඒකට කියන්නේ මේ කාණ්ඩක සූත්‍රය කියලා ඔකට කියන්නේ. කෑමටම තමයි. මේක හතර જાතියක් තියෙනවනේ. මේ කපලිකාර ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර කියලා ඔය හතරෙන් කොහෙන් ඕකමයි ඥානෙ කියන්නේ. වෙන්න මොකක්වත් නැහැ. ඒකෙන් සාර්ථක උනායි කියලා කියන්නේ කෑව තමයි. ඉතින් බුදුජානනාථ කියනවා මේක තේරුම් අරගෙන අවිද්‍යාව සහාරවයි උපදී. ආහාර සහිතවයි උපදින ආහාර නොදී සිටීමෙන් අවිද්‍යාව කෙන්චි වෙලා කෙට් වෙලා හැලෙනවා. එතකොට මේ සංස්කාර හැලෙනවා. පිටුනි මහත්තයාව ලොකු සංසගේ අදලේ පොතේ ලියලා තියෙනවා ඒක. චත්‍ර කතාව ලියනකොට කියලා කියනවා මේ ඔය ලොකු සංසගන්ත කියලා ස්පිතාලේ කියනවා තියෙනවා මේ අසනීපෙක. එතකොට මෙහෙම පැවිදිලා හිටුව අනික් පුංචි නමකුත් බඩි දැවිල්ලට ස්පිතාලේ ගියා. ඉතින් ඒතකොට දොස්තර මහත්තයා පරාක්‍රම මහත්තයා කියන්නේ නැහැ වෙන්නත් ඉඳ තියෙනවා කිව්වලු හැන්දාවට මොනවද කණ්ඩ වෙනවා කියලා. ඉතින් පොඩි ආමතුරු කිව්වලු මේ ඒ අපිට කරන්න බෑ ලොකු අහමුතු එයා හැඳේ ඉන්නේ අහන්නේ කියලා. ඉතින් විතුණු මාත් ඇතින් බොහොම විතුණු අත කියන අතරම ඉතින් හොඳම බොහොම සූචකී කර ගෝලෙක් හොඳ කැපකාරයෙක් ඉතින් අර අහමුතුරුන්ගේ ඉල්ලීමයි ඒ කොසු දොස්තර මහත්තයාගේ වෛද්‍ය විද්‍යාත්මක කුල නිර්දේශයක් නේ තේචා ලොකු සංචරත උපස්ථාන කළා කියනවා ස්වාමීන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේට තියෙන බේත් වල හැකියර බලය දැවිලි වැඩි වෙනවා ඒ බේත් ගන්න වෙලාවේ මොනවාරි කන්න ආහාර ටිකක් ගන්න වෙනවා. ඉතින් දොස්තර මහත්තයා තන පොඩි හමුදුත් තන ඔබ වහන්සේට තීන්දුව වෙලා තියෙන්නේ මොකද කියන්නේ ආ පොඩි නමට කියන්නේ සංසාරේ කෑව ඇති කියලා කියන්නේ කිව්වා. ඔය සංසාරේ කෑව ඇති කියලා කියන්නේ කිව්වා. ඉතින් ඒක වළනකොට වෛද්‍ය විද්‍යාවට විරුද්ධව කතාව, පොඩි ආහඳුරගේ අහිංසකමට විරුද්ධව කතාව, වෙච්චුන් මාතර තේරෙන්නේ නැති කතාව. නමුත් ඒක ලොකු සංසකේ ගුණයක් විදිහට පොතේ ලියලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම කටක් කරලා කියන්න බෑනේ. ඒක මේන කිසිම තේතක් නැති අනුකම්පාවක් නැති ඥානයක් නැති කතාවක්. හැබැයි එකක් කරදැයි. Tamante එක කරදැයි. Tamante අවශ්‍ය නම් මේ ආර්ය පරිශ්‍රණ වෙනුවේ ජීවිත පරිත්‍යාගය කරලා හරි කරදැයි. එතෙන්ද යන්න ඒ ඒ කියන තැන යනකම් Tamante ගැම්ම ගන්න තටමලා බෑ. ශ්‍රද්ධාවෙන් බෑ. ඔය කියන විදිහට ධර්මතාව පෙළකින් ආවට පස්සේ තමයි තමයි තේරෙන්න පටන් අරගන්නේ මෙතෙක් කල් කෙරුවේ මේක සඳහා කාණ්ඩක සූත්‍ර හොයන එකයි දැන් කරන්න තියෙන්නේ ගෙවම් කරන වැඩේ කරනවා කියන එකයි කරන්නේ. මේක නිසා කවදාකවත් ආගමක් වෙන්නම බෑ. මම පැහැදිලිව කියන ආගමක් වෙන්න බෑ. ඒක ධර්මයක්මයි මම දැන් මෙතන විතරයි වැඩ කරන්නේ. මටත් හෙට පුළුවන් වේද කියන්න බෑ. මට වෙන තැනක කරන්න පුළුවන් වේද කියන්න බෑ. මේක කාලෙදික පතුරවන්නත් බෑ. මගේ ගෝලයාට, මගේ අම්මට, මගේ තාත්තට කරන්නත් බෑ. එක තැනකදී කරත හැකි මේක නම් අවශ්‍ය කරන සබ්බ සංඛාර සමතයක් නම් අවිද්‍යාවේ දුරවන් කිරීමක් නම් පරිේශන මට්ටමින් කරන්න වෙනවා දෙන්නේ නැහැ කිසිම චේතනාවක් පහල කරන්න. කිසිම අනාගත සැලසුමක් පහල කරන්න. කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව බුදු ධර්ම ගෞරවේ කටයුතු කරන ප්‍රතිඵල ලැබෙන්නේ ලැබිච්චාවයි නැති වෙන්නේ නැති වෙච්චාමයි ක්ෂය වීම බය වීම නිරෝධය පිණිස කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක අකාලිකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කරනකොටම ප්‍රතිඵල. ඒ කියන්නේ අද විභාගයටලා හෙට ප්‍රතිඵල බලාපොරොත්තු කතාවක් නෑ. ඒ තරමටම එතෙන් යනකොට ඒක ඉලෙක්ට්‍රික් ගතියකට එන්න පටන් අර ගන්නවා. මේ පරිච්ඡසමුපාදේ කියන එක අටුවා වෙනවා කියලා තියෙනවා ගිය ආත්මට අයිති වෙන්නේ අවිජ්ජා සංඛාර විඥාන මේ ආත්මෙදී මේ නාම රූප ඉදලා පටන් අරගෙන ජරා ජාති දක්වා යන එක තියෙනවා ජරා මේ උපාදාන භව දක්වා යනවා ඊට පස්සේ ඊගාවාත්මය තමයි ජරා මරණ කියලා මේක ආත්ම තුනකට කරලා කතා කරනවා ත්‍රිපස්සනා කරලා බලනකොට මේ එකම චිත්තක්ෂණය ඇතුළත තව කෙනෙකුට කියන්න බැරි වුණාට ඊගාව දවසට ඒක අදාළ නැති වුණාට අත්දකින්න පුළුවන් ගතිය තමයි ධර්මයේ දෙන අකාලික ගතිය. එනිසා පරිසම්පද බොහෝම හොඳ මාතෘකාවක්. නමුත් ඒකේ ප්‍රායෝගික පැත්තයි වැදගත් වෙන්නේ මූලධර්ම පැත්ත නෙවෙයි. නිසා භාවනා කරගෙන යනකොට ආස්වාද ප්‍රසආචෝ වේවා අපේ පුරතහ ප්‍රධානම පරමාර්ථ වීටි ඒක දින කාය සංස්කාර සමතේ ඒ වගේම චිත්ත සංස්කාර සමතේ ඒක වේගන යනකොට කරන්න නම් බෑ ඒක වීගන යනකොට අනුග්‍රහ කරන්න ඒක සප්පාය කරන සලසන සකස් කරලා නිතිපතා කිරීමෙන් අනුග්‍රහ කරන්න පුළුවන් වෙනවා. ඒක කවුරුත් කියලා හරියන්නේ නැහැ. ඒ වෙලාවෙදිම තමයි තේරෙන්න ඕන නිසා ආද ධර්ම දේශනාවල ලැබිච්ච කරුණු තමයි මේ සක්කච්ඡ කිරියාව, සප්පාය කිරියාව, සාතච්ඡ කිරියාව සම්පාදනය කරලා ධෛර්යයෙන් ඉදිරියට ඉදිරියට යන්න හේතුවක් ඵලයක් වීර්යයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සිය දිනාටම සනසිමුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.